ඉතින් මේ දේශනා මාලාවම උරග සූත්‍රය මුල් කරගෙන පවත්ව බව බොහෝ දෙනා දන්නවා. ඒ උරග සූත්‍රය ත්‍රිපිටකයේ කුද්දක නිකාය සුත්ත නිපාතේ කියන පොතේ ඉස්ලාම් සඳහන් වෙන සූත්‍රයක්. ඉතින් මේ සූත්‍රය ඇත්තටම එක එක මාත්‍රකාවල් එක එක ගාථාවකින් ඉදිරිපත් කරමින් පැතිරෙන සූත්‍රයක් ඒ නිසා එක ගාථාවක අර්ථය වෙනවම හිත ගන්න ගතියක් තියෙනවා. නමුත් හොඳට ගැඹුරෙන් බලනකොට ඒකේ එකින් එකට තුඩු දෙන ගතියකුත් තියෙනවා. එකින් එකට එකින් එකට ඔසවා තබන ගතියක්, උපනායනය කරන ගතියක්, තල්ලු කරන යන ගතියකුත් තියෙනවා. ඉතින් ඒ නිසා භවනා වැඩමුළුවකදී දවස් 10ක් 11ක් කරගෙන යනකොට එක එක එක අපි ඉදිරිපත් කරගෙන කරණ ගියාම ඒක නිකන් හරියට අපි කර්මස්ථානයක් වෙනවා. කරගෙන යන එක නාඩ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඒ අදාළ උපදේශ පන්ති ලබා දෙනවා වගේ. දැන් අද අපි ඉදිරිපත් කරපත්ත ගාථාව තින්නේ යස්ස වනත ඥාන සම්තිකේචි. යම් කෙනෙකුට වනතය වනතෙන් උපන් කෙලෙස් නැත්තේද කියන එක තමයි අද මාතෘකාව වනත කියන පදේ තමයි අපි අද මේ මාතෘකා කරගන්නේ. දවසේ මාතෘකා වෙන්නේ විනිබද්ධය බවාද හේ බවාය හේතුකප්පා. මේ වනතෙන් කරන්නේ කාම තණ්හාව ඇති කරන එක නෙවෙයි භව තණ්හාව ඇති කරන එක. වෙන විදිහට කියනොනම් තණ්හාවේ මුනත නෙවෙයි යට තියෙන අනුශේ පැත්තක් මෙතනදී කතා කරන්නේ. ඒ මොකද අපි සූත්‍රයේ පොදු සැකෙල්ල ගත්තොත් ඒ දෙවෙනි ගාථාව දෙලින්ම මේ සාමාන්‍ය මිනිස් ලෝකයා දකින පොදු ගොරෝසු තණ්හා ගැන කතා කරනවා. අපි ඒකට කාම තණ්හාව කියලා කියනවා. නමුත් මේ තණ්හාවේ මූණ දෙක තුනක් තියෙනවා. ඒක නිසා ඊයත් එක්ක අපිට වැඩ කරන්න අමාරු. එක්කෙනෙක් නැති වුණොත් තව කෙනෙක් ඔලෝසෝනවා. ඒ වීතිකම් මට්ටමේ තණ්හාවක් පරිඋත්තාන මට්ටමේ තණ්හාවක් සහ අනුසය මට්ටමේ තණ්හාවක් එනතන් තණ්හාවේ වීතික්කම භූමිය පරිඋත්තාන භූමිය සහ අනුසය භූමිය කියලා භූමි තුනක් සඳහන් වෙනවා ඒකේ අනුසය මට්ටම පෙනෙන්නේ බොහෝ මිත්‍ර ස්වરૂපී ඒ නිසා හැම කෙනාම ඒක නොදැනුවත්වම ඒකට බැඳීමක් ඇති කරගෙන දන්නේම නැතුව ආයතර කාම දන්නා පැටලෙනවා එතන කාම තණ්හාව යම් ප්‍රමාණයකට මාරු කරගත්ත කෙනා. නැත්නම් කාම තණ්හාවේ ආධිනව දැනගෙන ඒක සීලයක් මාර්ගයෙන් සමාධියක් මාර්ගයෙන් තුනී කරගත්ත කෙනාට මේ භව තණ්හාව එහෙනම් මේ අනුසය පහර දෙන හැටි බලනකොට ඒක හාස්‍යයක් උපදින්නේ. ඒ තරම්ම ඒ නොදැනෝ ගියොත් අර අච්චර පිරිසුදු කරගත්ත එක ආය අවු කරගන්න. ආයේ මේ निराවුල තිබුණ එක අවුල් කරගන්න. පෑදිච්ච දේ ආයේ බොර කරගන්න. ඒ නිසා අනිකුත් ආගම් ඒ විදිහට ගිහිල්ලා බොර කරගත්ත හැටි තරුවචන් වහන්සේ එතනින් අතර නොවි මේ අනුසය කියලා සොල තියෙන බැලූ බැලමට මිත්‍යා ස්වરૂපයක් ඒකෙන් කරන මිත්‍ර ප්‍රතිරූපකයක් වගේ කරන හානියක් දැකපු නිසා උන්වහන්සේ ඒවකට පැවිදිච්ච ආගම් වලින් හිස ඔසවලා හිටියා. හිස ඔසවලා මේ ජීවිතේ වෙනවන් දකින්න පුළුවන් කියන වගේ අභීත ප්‍රකාශන කරන්න පටන් අරගත්තා. අනිකුත් ආගම් වලට වැඩිය මනුෂයාට විශේෂ අභියෝගයක් විශේෂයෙන් භාවනා කරලා සාර්ථක වෙච්ච අයට අභියෝගයක් ආගමික ජීවිත ගත කරන අයට අභියෝගයක් ආධ්‍යාත්මික ජීවිත ගත කරන අයට අභියෝගයක් දීලා ඒ ගමන සම්පූර්ණයෙන් කෙලවර කරන්න මේ යට මේ කෙරෙන් එහා පැත්තේ කෙරෙන වැඩ කෑල්ල පිළිබඳව හොඳ සිටියමක් හොඳ සමීකරණයක් උන්වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. අන්න එතනදී මේ තෘෂ්ණාව කියන සාමාන්‍ය ලෝකයා දන්නා වූ දස්සන කාමී, ශවන කාමී ආදී රූප බලන්න තිය ආසාව, ශබ්ද අහන්න තියෙන ආසාව, ගන්ධ සුවඳ බලන්න තියෙන ආසාව, දිව පිනවන්න රස පිළිබඳ තියෙන ආසාව මේ කාය පිනවන්න තියෙන සුඛභෝගී ඥාන වාහන කොට මෙට්ටන් දැතිරි වල තියෙන ආසාව මේකේ හිතට මේ ඥාණයෙන් හෝ නැත්තම් Taman කැමති අදහස් කල්පනා කරගෙන සිටීමේ ආසාව කියන බොහෝ ගොරෝසු තාම දාන්න පේන මනින්න ගිරන්න පුළුවන් අපි ආමිෂ වශයෙන් හඳුන්වන ආශාව ලෝකේ පුරාම හතිගුණ පැතිරිච්ච දෙයක් භවයේ පුරාම පැතිරිච්ච දෙයක් සංසාරේ පුරාම පැතිරිච්ච දෙයක්. නමුත් ඒකේ තියෙන ආදීනව දකින්න ඇත්තොත් ඉන්නවා ලෝකේ. බුද්ධාගමේ විතරක් නෙවෙයි. අනිත් ආගම් වලත් ඉන්නවා මේ කාමයේ ආදීනව කොටසක් තියෙනවා. ඒක හරියට මේ ඇඹලයා මීපැණි බෝතලයකට බැහැවුවා වගේ ඒ මීපැණි පීගෙන පීගෙන යනකොට අන්තිමට මේ පැනීම වැටිලා මැරෙනවා. අර අමෘතයක් වගේ පිච්ච මේ පැණිය ඒකම පාශයක් වඩටපත් වෙනවා. ඒක මේ මෑතකදී ඒ කාම ආශාව නිෂ්ඨ කරන්න ගිහිල්ලා මේ ඇතිවෙච්ච භයානක ලිංගික රෝග ඒ වගේම මද්ද්‍රව්‍ය පාවිච්චි කිරීමත් නිසා ඇති වෙලා තියෙන මේ බේර ගන්න බැරි සමාජ තත්ත්වෙ හොඳටම පේනවා ඒ හොඳට මොලේ තියෙන මිනිස්සුયો ඒකට වැටෙනාට පස්සේ ඒකෙම විනාශ වෙලා යන හැටි. නිසා කාම ආශාවේ කාම තණ්හාවේ ආදීනව තේරුම් ගත පිළිසක් තියෙනවා. ඊට පස්සේ තමයි ඒත්තෝ ඒ ආධ්‍යාත්මයට වැටෙන්නේ ආගමකට වැටෙන්නේ. ඉතින් ඒ ආගමකට වැටිච්ච හැම කෙනාටම හරියනව නෙවෙයි. බොහෝමත්ම කලාතුරකින් කෙනෙක් තමයි බොහොම ශක්තිමත් සීල ශික්ෂාවකට පිටලා තමන්ගේ චරිතය හදාගන්නේ. එහෙම නැත්නම් ගුණ චරිතයක් දවසින් දවස දවසින් දවස හයි කරගන්නේ ශක්තිමත් කරන කලාතුරකින් කෙනෙක්. ඒ ගුණ චරිතය මත ඉඳගෙන සමාජයක් හරියන්නේ ඊටත් බොහෝමත්ම සුළු පිළිසකට. තාමත්ම කලාතුරකින්. අන්න එතනදී තමයි මේ අනුසය වශයෙන් තණ්හාව වෙවිලා ආයසරයක් අර වගේම බන්ධනයක් බන්ධනවා. ඒක බොහොම සියුම්. ඒක ආසාවෙන් අරගෙන ඇඟේ දාගන්න එකක් වගේ පේනදී. දන්නේ නැතුව අච්චර අමාරු අරතරම්ම වහා දුක් වෙන දෙන කාම ආසාවෙන් වෙන් වෙලා ඊගාවට ලැබිච්ච මේ විශ්ව වලාගෙන පැමිණෙන මිත්‍ර ස්වරූපයෙන් පැමිණෙන මේ කාමය ඒ කාම අනුසය දන්නේ නැතුව ඇසුරු කරන්න ගිහිල්ලා අර තුවාලේ හොදලා වනේ මොක පෑදුනට පස්සේ විස බීජ ටිකක් ඇතුළු කරනවා වගේ වැඩක් වෙනවා. ඉතින් මේකට බණ කියනකොට උපදෙස් දෙනකොට සාමාන්‍ය කාම ලෝකයේ ඉඳුරම් පිනවන කාම ආශාව තියෙන කෙනාට කියන බණක් නෙවෙයි මෙතන කියන්නේ. මෙතන කියන්නේ භාවනා යෝගාවචරයට අවශ්‍ය කරන විපස්සනා බණ. එක එක පැත්තකින් බණුනේ බණක් අහන්න සුදුසුකම් තියෙනවා. එහෙම නැති කෙනාට ඒක කලෙමුණින් නමල වතුර වැක්කිරෝ වගේ මේ ලෝකේ කීයක් හරි හම්බවන කණ්ඩවත් බැරුව අපි දඟලනවා මේ ගැඹුරු බණ ඔය බණ කණ්ඩද කියලා පැත්ත කරලා ඉන්නේ. නමුත් අර භාවනා කරන කෙනාට තේරෙනවා මිච්ඡ අවුරුදු 15ක් විතර භාවනා කරා 30ක් 40ක් භාවනා කරා මොකද මේක තන කරකැවෙන්නේ. අන්න එහෙම කෙනාට මේ පොටපාදලා දුන්නොත් තේරෙනවා කොහොමද බුදුහාමුදුරුවෝ අනිකුත් සාස්තුන් වහන්සේලාට අද විශ්ුනේ කොහොමද මේ ධර්මයේ ණය ව්‍යානික වෙන්නේ කොහොමද මේ ධර්මය එnde එnde එnde එnde මහමෝද වගේ ගැඹුරින් ගැඹුරට යන්නේ කොහොමද මේ ධර්මයේ විශ්ින් අපේ ඉදරන් මේට වඩා ගැඹුරු ධර්මවලට සුසර කරලා සංවේදී කරලා අපිව ආර්ය තත්ත්වයටපත් කරන්න කියන එක ක්‍රමිකව වැඩකට හැටි තේරෙනවා ඒ නිසා මේ ඒ කාමයාගේ භවතාවට යන පැත්ත කාමතාව නෙමෙයි භවතාවට යන පැත්ත අනුසයක් වශයෙන් ගත්තොත් මේ වනත කියන පදයෙන් සඳහන් කරන්නේ අන්නේ අනුසය වන අනුසය විය හැකි කාමාසාව ධනවන මානසික තත්ත්ව ටික. ඉතින් බුදුරජාණන් සඳහන් කරනවා යමෙකුට අන්නේ වෙනි මිත්‍ර ස්වરૂපයෙන් මතුපතන කාම අනුසය මතු කිරීමේ යාන්ත්‍රණය දරන එක ගලවලා දාන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට විනිබද්ධාය භවය හේතු නැවත වක්‍ර මාර්ගයෙන් භවයට බඳින අතරමඟදී හම්බ වෙන බැලූ බැලමට පේන්නේ නැති බැලූ බැල මිත්‍ර ස්වරූපයෙන් පේන මිත්‍ර ප්‍රතිරූපකයක් දැනගෙන අන්න ඒක හැසිරවීමේ විශේෂ ඥානය තියෙන කෙනාට මේ සංයෝජන ධර්ම මේ හැකිලි ගලවන්න පුළුවන්කමක් තියෙනවා. ඒ අනුව වනත කියන ಪದේ තමයි අපි අද විග්‍රහ කරන්න බලාපොරොත්තු වනතේ කියලා කියන්නේ පොදු හොදු මතු පිට පේන කාමාශාව නෙමෙයි ඒ කාමයාගේ තණ්හාවගේ අනුසය අවස්ථාව. මේ අනුසය අවස්ථාව දැක ගන්න නම් අර ගොරෝසු පට පිට තියෙන කට්ට ගලවන්න ඕන. ඒලෙල්ල ගැලෙව්වට පස්සේ තමයි ඇතුලේ මේක තියෙන්නේ. මේක බොහෝ මෘදුවට බොහෝම ප්‍රියලවන සුළු විදියට තිබුණට පාශයක් තියෙන මෙතන. මේ පාශය පිළිබඳව කවදාකවත් එතෙන්ට නොදැනුවත්ව ගිහිල්ලා Tamange සොයා බූජානේ Tamanටම පහළ විඥානකින් කවම කවදාකවත් ගැලවෙන්නේ නැහැ. ඒ නිසා උත්සාහ කළ පුද්ගලිකව කරන උත්සාහයෙන් මේ මේ දක්වා යයිද කියන එකයි ගියාට මෙතනින් යහට ගලවන්න බෑ. මෙතනින් යහට අනිවාර්යයෙන්ම ਸਰුවචන උපදේශයක්, ਸਰුවචන ශ්‍රාවක උපදේශයක්, කල්යාණ මිත්‍රිගේ අසුරක් පරතෝ ഘോഷක් අවශ්‍යයි. ඒක නිසා ਸਰුවචන වහන්සේගේ භාවනා ක්‍රම උගන්වන අවස්ථාව ගැන සඳහන් කරනකොට මේ පරිසම්බිදා මාර්ගයේ භාවනා ක්‍රම හතරක් පුරුදු කළා තියෙනවා. එකක් තමයි සමත පූර්වංගම විපස්සනා. කෙනෙක් සමත පටන් අරගෙන සමතේ යම් ප්‍රමාණයකට උපචාර සමාධිය හෝ ප්‍රථම ධානය හෝ ද්විතිය ධානය හෝ චතුර්ථ ධානය හෝ අනෙකුත් අරූප ධානය යමකින් හෝ විපස්සනාට හරවලා සමත පූර්වංගම විපස්සනාවේ නිවන් කෙලවර කරන්න පුළුවන්. තව එකක් තියෙනවා විපස්සනා පූර්වංගම සමතේ. ඒක තමයි හුඟක් වෙලාවට මේ කාර්යබහුල ජීවිතවල ජනප්‍රිය වේගන යන්නේ අර සමතේ කරන තරම් විවේක භාවනා මධ්‍යස්ථාන නැහැ. අරණ්‍ය තියෙන ආසන නෑ කොහොම හරි පුළුවන් තරකින් සතිය පුරුදු කරලා මේ ගත කරන කාර්යබහුල ජීවිතයේදීම සමාධියට වැඩිය සතිය ඉස්සර කරලා කොහොම හරි මේ විපස්සනාව කියන එක මේ අමතර දැක්ම පුරුදු කරලා පුරුදු කරලා හිත අර කලබල කංකරච්ච කටළු අතරෙම කීකරු කරගන්න පුරුදු කරාට පස්සේ එයාට පුළුවන් ඕනනම් සමාධියකට හිත යවන්න ධානයකට හිත යවන්න පුළුවන් එතකොට අර වගේ මූලික නිස්සද්ද පරිසරම ඕනේ නෑ. ටිකක් කලබලකම් කටළු තියෙද්දි හිත දැඩි කරගෙන භාවනා කරලා විපස්සනා පූර්වකම සමතට යන්න පුළුවන්. තව ක්‍රමයක් තියෙනවා යෝගනර්ධ භාවනා කියලා. විපස්සනා සුත්තත්යක් කරනොත් ඒක කරනවා සමචර සුත්තත්යක් කරනොත් එහෙම කරනවා දෙක එකට ගැට ගහලා හරක් දෙන්නෙක් මැදපු නගුලක් වගේ යුගනද්ද භාවනාවට යන්න පුළුවන්. ඒ යුගනද්ද භාවනාව ඉස්සරහට යනකොට සමත පූර්වංගම කෙනත් විපස්සනා පූර්වංගම කෙමත් දොර අරගෙන යන්න ඕනේ. Taman මේ සමත යානික උපනිෂ්ඨේ සම්පatti සහිත කෙනෙක් කියලා විපස්සනා යානික උපනිෂේ සම්පatti කෙනෙක් කියනවට වඩා ඉස්සරහට ගියාට පස්සේ කොණ්ඩ තියෙන කෙනා දැහැතට බඳිනවා කියලා කතාවක් තියෙනවා. ඒක සමතට උනන සමත කරනවා විපස්සනාට උනන විපස්සනා කරනවා කොහොම හරි කියලා කපාන යන ක්‍රමයක් තියෙනවා. මේ තුන සාමාන්‍ය ප්‍රසිද්ධයි. මේක මේ තර්කෙට පෙර. නමුත් හතරවෙනි ක්‍රමයක් තියෙනවා ධම්මොද්දච්ච විග්‍රහිත මානස කියලා. මේක එච්චර ප්‍රසිද්ධ කතාවක් නෙවෙයි. ඇත්තටම මම ඔය ප්‍රවිධි වෙලා අවුරුදු 7කට විතර පස්සේ උපසම්පදා වෙලා අවුරුදු 7කට විතර පස්සේ බුරුමේ ඉඳලා පාවොක් ස්වාමීන් වහන්සේ ලංකාවට වැඩම කරලා හැමතැනම වගේ ඇවිද්දා. අන්නේ ගමනේදී උන්වහන්සේගක් වැඩ හිටිය අපේ එහාපැත්තේ ධර්මායතනය ඇවිල්ලා එක දවසක් නිස්සාරණයට ආවා. ඇවිල්ලා කිව්වා ගෙවල් ඇතුළට මට එන්න බෑ. මම අර හේවන ගණක 10ක් යට බාවිලා ඔක්කොම නිස්සාරණේ සංඝයාත් එකතු වෙලා හේවනල්ලේ දාණයෙන් පස්සේ අපි ධර්ම සාකච්ඡාවක් කරා. ධර්ම සාකච්ඡාව කරනකොට අපේ එවකට හිටපු ලොකු ස්වාමීන් වහන්සේ කේමනන්ද ස්වාමීන් වහන්සේ බොහෝමත්ම භක්තිමන්තව මහසි භාවනා ක්‍රමී කරන කෙනෙක්. පාවුසයිටදී බාලයි පාවුසයි එතකොට බොහොම රටේ ලෝකෙ පිළිගත්ත කෙනා ඒ ස්වාමීන්ගෙන් ඇහුවා ස්වාමීන් වහන්සේ මේ ධම්මොද්දච්ච විග්ඝහිත මානස කියන්නේ මොකද්ද කියලා. එතකොට මම වටපිට බැලුවා මම වචනෙවත් අහලා තිබුණේ නැහැ. එහෙම භාවනා ක්‍රමයක් පිළිද වචනෙවත් අහලා තිබුණේ නැහැ. මන්දරන්නේ කිය සමත පූර්වංග විපස්සනා විපස්සනා පූර්වංග සමතේ සහ යුගනද්ද. ඊට පස්සේ පාවොක්සයිඩ් මතක් කරා මේ භාවනා කරගෙන යනකොට මේ උපක්ලේශ කියලා જાතියක් පහළ වෙනවා. ඒ උපක්ලේශ වලට ප්‍රේම කරුවොත් අහුනොත් තෘෂ්ණාව ඇති කෙරුවොත් ඒ පුද්ගලයාට එතනින් එහාට යන්න හම්බෙන්නේ නැහැ. එනිසා පහළ වෙන උපක්ලේශ උද්දච්චය පිණිස හේතු වෙන්නේ තියෙනවා. මනසේ කැළඹීම පිණිස හේතු වෙන්නේ තියෙනවා. අන්නේ මනසේ ධර්මයෙන් හටගන්නා වූ කැළඹීම ප්‍රහාණය කිරීමේ ක්‍රමයක් බුදුහාමුදුරේ දේශනා කළා තියෙනවා. ඒක තමයි කියන්නේ ධම්මොද්දච්ච විග්‍රහිත මානස කියලා. ඉතින් ඒක මට ප්‍රශ්නේත් අලුතයක් වුණා උත්තරේත් අලුතයක් වුණා පස්සේ හන්දෑවි කියලා මම කේමනන්ද සාංශ කියලා වැඳලා හුවා සාංශ මේක මොන පොතේ කොහෙද තියෙන්නේ කියලා ඊට පස්සේ පරිසම්පදා මාර්ගයේ පොත දිගහැරලා මට කිව්වා මෙන්න මේ ටික කියවන්න මේ පැවිදි වෙච්චයන්ට භාවනා කරන්නත් උනා දරගන්න ඕනයි කියලා කියලා බලනකොට තියෙනවා ධම්මුද්දහිත ධම්මුද්දච්ච විග්‍රහිත මානසිකය ඉතින් ඒක අපේ මාත ඥානාරාම ස්වාමීන් වහන්සේ අපේ මිත්‍රනායක ස්වාමීන් වහන්සේ ඒ සත්‍යවිසුද්ධි සහ විදර්ශනා ඥාන කියන පොතේ කියලා තිබුණා මම මේ පොතත් කියවලා තිබුණා මගේ පොත කතෝලික මිනිසෙකුට බයිබලේ වගේ මට උගාවක් පිළිහිට වෙච්ච පොතක් හැබැයි මේකට මේ කියන්නේ මේ ධම්මොද්දච්ච විකයිත මානසිකෙන් නම් මම දැනගෙන හිටියේ නැහැ ඒ පොතේ හොඳට විස්තර කරනවා ලොකු ස්වාමීන් වහන්සේ අතින් ලොකු ඉතිහාසගත සේවයක් උන්වහන්සේ මේ ලාංකීය විපස්සනා සමාධියට භාවනා සමාධියට ඇති කරා. උන්වහන්සේ බොහෝම ලස්සනට පෙන්ලා දෙනවා මේ උපක්ලේශ ධර්ම පහළ වෙන හැටි. උපක්ලේශ ධර්ම පහළ වෙන්නේ ශීල ශික්ෂාවේ පෑහෙන ශක්තියක් තියෙන කෙනෙකුට. කියන්නේ සීලය පිළිබඳව ගමනට බාධාවක් නැති මට්ටමට යනකම් සීල හොඳට පිරිසිදු වෙච්ච කෙනෙකුට තමයි මේ උපක්ලේශ පාළුවේ. ඒ සමාධියෙත් නිවන් දකින්න ඕන තරම් සමාධියක්. එක එක නායක මට වෙනස් වෙනවා. ආවට පස්සේ ඒ සමතය සමාධියත් එකලස් වීම තුලින් එහෙම නැත්නම් පාර ඍජු වීම තුලින් පා මුලින්ම මතුවෙන ලකුණු ටිකක් තියෙනවා උපක්ලේශ කියලා. අන්නේ උපක්ලේශ පහළ වෙනකොටම අනිවාර්යයෙන්ම යෝගාවචරයකට බැඳෙනවා. ඒ බැඳීම නිසා ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා මේක හරියට කියලා ගුරුවරයා මේක පෙන්වලා දීලා ඒ વિશેයි මේක තෘෂ්ණාවක් බවත් මේ තෘෂ්ණාව කාම තෘෂ්ණාවෙන් වෙනස් වෙන දෙයක් බවත් මේක හේතු වෙන්නේ භව තෘෂ්ණාවට බවත් නිසා මේකට එක වැඩි පරිපාසානකම් ඇඟලුම්කම් ආලින්ගන පවත්තන්න එපා මෙනෙහි කළ ඉවත් කළ යුතු බවත් ගුරුවර කියලා දුන්නාට පස්සේ සමහරුන්ට ඒත් එක අයින් කරන්න බෑ කියලා දුන්නත් අයින් කරන්න බෑ. ඒ තරම්ම තද ඇල්මක් බැඳීමක් ඒකට ඇති ඒ ඇති වෙන්නේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි කියන විසුද්ධි හතරක් පහළ වෙච්ච යෝගාවචරයක්. මෙතනින් පස්සේ තමයි යාට මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ මේකයි මාර්ගය මේක අමාර්ගය කියලා වැටහෙන්නේ මෙන්න මේ කඩයිම පැනනට පස්සේ. ඒකේ නිසා හරි වටින තැනක් භාවනා ජීවිතයේ ඒ විතරක් නෙවෙයි මේ මූල ධර්මානුකූලව දාර්ශනික වශයෙන් ලස්සනට පෙන්ලා දෙනවා බුදුරජාණන් වහන්සේ මේ යන ගමනේදී බොරවලු බොර බොරු වලවල් එහෙම නැත්නම් උගුල් මේ කාලේ කියනවා ලෑන්ඩ් මයින්ස් අහුවෙන හැටි බට්ටෝ වලලා දිනවා ගියොත් කකුල කඩලා බට්ටෝ වලලා තියෙන බව දැනගෙන පරිශ්‍රමෙන් ගියොත් අපිට කඳ උරට යආ ගන්න පුළුවන් වෙනවා ඊට පස්සේ සටනකුත් තියෙනවා ඉතින් මේ දේවල් හඳුන්වා දෙන්න අපිට අවස්ථාවක් ලැබෙන්නේ ගාක් වෙලාවට ලෝකයට මොකද හේතුව ලෝකයට මේ සීලය පිරිසුදු කිරීමත් මහ ලොකු දෙයක්. එන්නෙන් දෙන්නෙන් තමන්ට සීලය අවශ්‍යයි සීලය ලදලද අවස්ථාවේ දිනු කර ගන්න ඕනේ කියන එකටත් බණ කියන්නේ කිව්වොත් එච්චර පිළිස කැමති නැහැ. ඊට පස්සේ සමාධිය ලැබීමත් බොහෝම දුෂ්කරයි. හැබැයි මේ සීලය සමාධිය මත මතුවෙන උපක්ලේශ ගැන කතා කරන්න ගියොත් ඒගොල්ලෝ හිතනවා එනම් මේ සීලේ නරකක් කියන්න හදනවා සමාධිය නරකක් කියන්න හදනවා මෙච්චර අමාරුවෙන් හදාගත්ත සීලෙන් සමාධියෙන් පස්සේ නේද ওই කියන දේවල් එන්නේ. ඔව්වට කෙනෙක්ම් කරලා කොහොමද? ඒක ආශා කරන එක කාම තණ්හාව නෙවෙයි නේද? ධාර්මිකයි නේද? ආගමයි නේද කියලා තන්නියම කල්පනා කරනවා. කල්පනා කරලා අර ඇඹලයා වැඩි වැඩි මේ වැඩි ගොණ්ඩ හදනවා වගේ බීලා ඒක වැටුණාට පස්සේ සම්පූර්ණ ධර්මයට ආගමට සාසනයට වටන පුද්ගලයේ අර වගේ තැනකට වැටලා දඟලනවා දකින්නට හරිම සංවේගයක් ඇති වෙනවා. ඒක ඒ මිනිස්යාගේ දෝෂයක්ද? එහෙම නැත්නම් මේ යුග පෙරලියක්ද? කොහොමද මෙවැනි කෙනෙක් ගලවන්නේ කියන එක හරීම සංවේගයෙන් යුක්තව බලන්න අන්න ඒකෙදී පොඩි සමාජ ධර්මයක් එහෙම නැත්නම් පොඩි ඉංගියක් කරනවා නම් යම් කිසි කෙනෙක් නිවනම බලාපොරොත්තු වෙලා කරනවා නම් මෙයා ගලවන්න පුළුවන් නිවනෙන් මෙපිට බලාපොරොත්තු වෙන මේ සුව සේවාවල් අනුන් සුවපත් කිරීම එහෙම නැත්නම් මේ ලාභ සත්කාර කියන මොන්නම හරි කුණු කන්දලක් දිහා බලන් භාවනා කරන උතන එක තැනම කරගෙන පටන් ගන්නවා දිය සුලියට අවුනවා ඒ නිසා ඒ අහුවෙච්ච මනුස්සයත් වග කියන්න ඕනේ කියලා කියයි නමුත් අහිංසකයි. මොකද මේ කාම තණ්හාවට අහුවිලක් නෙමෙයි මෙතන තියෙන්නේ භව තණ්හාවට අහුවිලක්. ඉතින් ඒක නිසා භාවනා කරන අය භාවනා කරනට මේව අහලා තියෙනවා. මේ යන ගමනේ ගුරුවල වල්පගයක් තියෙනවා. මේ යන බට්ට වලලා තියෙනවා. ලෑන්ඩ් මයින්ස් තියෙනවා. අන්නව දැනගෙන යන්න මේ ධරතය ධරතයෙන් උපන් කෙලෙස් භවයට නැවත බඳින බව. ඒකෙන් කෙලිම වතින් අල්ලලා බඳිනව නෙවෙයි. සියුම් මාර්ගයෙන් වංචනික ක්‍රමයට බඳිනවා. අන්නේ බඳින ධර්ම ටිකට අපි පොත්පත්වල දස උපක්ලේශ කියලා පැහැදිලිවම තේරවාදී උගන්වනවා. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේ පළවෙනිම ප්‍රධානම කඩයිම පණින්න තියෙන හර්ඩල් එක තමයි මේ උපක්ලේශ ධර්ම 10. මේ උපක්ලේශ ධර්ම 10 10ම ලොලිපොප් එකක් වගේ, අයිස්ක්‍රීම් එකක් වගේ. චොක්ලට් එකක් වගේ. හරිම රසයි. හැබැයි කෑවොත් දත් සවුත් වෙනවා. හැබැයි නොකත් බෑ. පළවෙනි වතාවටයක් කනවාමයි. කාලෙවල සීමාව දන්න එක තමයි මාර්ගය සහ මාර්ගය දැනගැනීමේ ලක්ෂණ. ඒ නිසා මේ අනතුර සිද්ධ වෙන්නේ භාවනාව හරියන කෙනාටයි කියලා හිතේ තියාගන්න. ඊයේ මං කියලා දුන්නේ ඊයේ බුදුහාමුදුර අපිට අවස්ථාව දුන්නේ භාවනාව වැරදුනාට පස්සේ පශ්චාත්තාප වීමේ දෝෂය. ධරතය දැවිලි තැවිලි ගතිය. එතින්දි පශ්චාත්තාප වෙන්නත් එපා. හරි ගියයි කියලා උදම්මනන්න යන්නත් එපා. මේක තමයි අමාරු විකිනන්න අමාරු නිෂ්පාදනයක් මෙතන තියෙන්නේ. ඉතින් අපි මේ උපක්ලේශ එක එක අරගෙන කල්පනා කරලා බැලුවොත් කොහොමද මේව වැඩ කරන්නේ කියලා පළවෙනියම සඳහන් කරලා තියෙන උපක්ලේශ ඕභාසය. ඕභාසය කියන්නේ ආලෝකයක් දකින්න. ඉතින් ඒ නිසා භාවනා කර කර යනකොට ආනාපාන භාවනා පිම්බි බහැකලින් භාවනා කරන යනකොට ඒ භාවනාවේදී හිතත් කයත් අරමුණත් සංසිඳනකොට සංසිඳනකොට ඒ නීවරණ නැති බව වැටහෙන්නේම අන්ධකාරය දුරු වීමක් වශයෙන් හිස්තනක් වශයෙන් ආලෝකයක් වශයෙන් ඕභාෂයක් වශයෙන් නිකන් උදේ පාන්දර තිරණගින් ඉස්සලා හාත්පස අරුණාලෝකේ නැග්ගෙන ඉන්නවා වගේ. ඉතින් ඒකට ප්‍රිය භාවයක්, ඒකට බැඳෙන බවක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒක නිසා පුද්ගල දෝෂයක් නෙමෙයි. ඕභාෂයක් ඇති වෙනවා. අන්නේ ඕභාෂය ඇති වුණාට පස්සේ අනිත් දවසේ යෝගාවචරය වාඩි වෙන්නෙම අනේ මට අර ඕභාෂය නැකන් ඥානත. ඉතින් ඒක ආවේ නැත්තම් හිතන රක් කරගන්න. ඒ නිසා කවදාකවත් ආයෙන්නේ නැහැ. ඒ නිසා කරන්න තියෙන්නේ ඊ ඕභාෂය ආවේ මොකද? ආනාපානේ සංකීර්ණිච්ච නිසායි. අදත් කරන්න තියෙන ආධුනිකයෙක් වගේ වාඩි වෙලා හිමීට ආනාපානට හිත තියලා ආනාපානේ කී කරවර ගත්තොත් ඕබාට එන්නේ ඉති කියනවා. ඒ වුණත් අද ආවයි කියලා හිතමු. ආවට පස්සේ ආනාපාන පැත්තක දාලා ඕබාෂය දිහා බලනවා කියලා කියන්නේ කලින් ආපු අඟතියේ කනතියේදී පස්සේ ආපු අඟ දිහා බැලින්න. ඒ නිසා මෙතෙන්ද යන්න හේතු වෙච්ච ආනාපානයේ තේදී ඒ ආනාපානයේ නිසා මතුවෙච්ච මේ අඟ කනකේදී අඟ අඟේ අඟේ බලනවා කියන එක තුච්ච වැඩක් ඉංගලා අපේ ගමේ තත්ත්වයට බලනවා. ඊටත් වැඩිය තුච්ච වැඩේ තමයි අඟේ ඉඳලා කන කන එක. ඒක තමයි සිද්ධ වෙන්නේ මේ අඟයි කනයි වෙන් කරගන්න බැරි වෙන. නිසා ආලෝකයේ මතුවීම සුබ ලකුණක්. නීවරණ දුර්වීමක් බව දැනගන්න. මේකට ආශා කිරීම තමයි මෙතන කියන්නේ වනතජා කියලා. භව තණ්හාව නිසා ඇති වෙන අනුසයක් මෙතන තියෙනවා. ඒකට සාධාරණ හේතුවක් වෙන මේක ආශා කරන්න. මොකද මේ කාවේ සීලවන්ත ජීවිතයක් තුළ. මේ කාවේ සමාජමන්ත ජීවිතයක් තුළ මේ තණ්හාව රූප, ශබ්ද, ගන්ධ, රස වලින් ආපු කාම තණ්හාවක් නෙවෙයි. එනිසා මේක ආගමිකයි ධාර්මිකයි. නමුත් මේ ඕපාසයට ඇති බැඳීම මේකේ තියෙන බොරු වලකතුව භාවේ. එහෙම නැත්නම් මායාකාරී ස්වරූපේ දන්නේ නැතුව ඕභාෂය දිහා බල බල ඉන්න පටන් අරගත්තොත් ආනාපානට අනදර කිරීමක් වෙනවා. ඊට පස්සේ ආනාපාන දිගේ ය아가න්න බැරි ඒක නිසා ආලෝකය කියලා කියන්නේ භාවනාවේ හොඳ ලකුණක් වුණාට ඒක නිසි තැන දෙනවා මිසක් ඕනකට වැඩිය ඒක අපේක්ෂා කරගෙන භාවනා කරන්න හෝ ඒක නොලැබුණයි කියලා කනගාටු වෙන්න යනවා වෙනුවට ඒක ඵලය නම් යෝගාවචරයාගේ භාවනාව වෙන්න ඕනේ ඒකට අවශ්‍ය කරන හේතු සම්පාදනය කිරීම පමණයි ඵල අපේක්ෂාව භවතණ්ණාවට හේතුයි ඒකට අවශ්‍ය කරන හේතු ටික තමයි හොඳට කය තැම්පත් වෙලා තියෙන්නේ ස්වභාවයෙන්ම මතුවෙන ආනාපාන බලන්නේ ආනාපානෙ මතුවෙන්න ඕනේ ආධුනිකෙක් වාගේ කිසිම අපේක්ෂාවකින්තරෝ මුළු හදින්ම ආනාපානට ප්‍රේම කරන්න මේ මුළු හැදින් ප්‍රේම කරන්න බැරුව පස්සේ එන්න තියෙන ප්‍රභාස්වරය ගැන ආලෝකය ගැන කන කල්පනා කරමින් කෙරුවොත් ආනාපානට ඉබේම වැටෙනවා මට පාවහයට හොදි බෙදන්නා වගේ බෙදිල්ලක් බෙදෙන්නේ. එතකොට දීගේ කැඩිකල් කරන්න බැරුව ඒක නිසා ඒ ඉස්ලාම් තමන් ආනාපානෙට ගරු කළා වගේ දැන් ඉපදිච්ච දරුවෙක් හුස්ම ගන්න ඉගෙන ගන්නවා වගේ හැමදාම වාඩි වෙනකොට ආධුනික හිතක් අරගෙන මට මේ ආනාපානයේ හිත පැවැත්තිල්ල නිවන හා සමාන දෙයක් ඒ තිබුණොත් ඇතිවට කියලා ඒකට ගරු කරගෙන යනවනම් ආනාපාන තුලින් හැමදාම ඕභාසයට ගිහිල්ලා ඒ ඕභාසය දියුණු තියුණු කරගෙන ඒ දියුණු තියුණු ඕභාසය තුලින් ආනාපානෙ බලන එක දියුණු තියුණු ඕභාසයේ තියෙද්දී ආනාපානෙ බලනවා කියන එක මේ තණ්හාවේ අනුසය අවබෝධ කරගන්න අවස්ථාවක් අපි හේතු කරන දක්වන්නේ කියොත් මේ ඕභාසයේ ධර්මය තුලින් ආවේ සීලය තුලින් ආවේ සමාධිය තුලින් ආවේ මගේ දක්ෂකම තුලින් ආවේ නිසා මම මගේ ඕභාසයට ප්‍රේම කරපුවම කාටවත් මොකද කියලා අහුවොත් වෙන්නේ මොකද්ද අර අනුසයට ඉඩ දෙන එක. ඒ නිසා ඕභාසය මෙතන ඉන්න හොඟ දෙනෙක් අත්දකලා තියෙනවා. ඒ ගැන කතා කරනකොට කට උල් කරගෙන කතා කරනකොටම පේනවා හරි හරි කට්ටිය කාලා තියෙන්නේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ඒක පිළිබඳව එච්චර අගය කිරීමක් නැහැ. උන්වහන්සේ දන්නවා හොඳයි බබා කමක් නැහැ. හැබැයි ඔක වැඩිපුර කන්න එපා දත් සවුත් වෙනවා. බත් කන්න ඉස්සෙල්ලා චොක්ලට් ඉල්ලන එක, ඩෙසර්ට් එක ඉල්ලන එක පොඩි උන්ගේ හැටි. අම්මලා දන්නවා ඒක කෑවොත් බඩ පිරුණොත් බඩ පිරෙනව නෙවෙයි වෙන්නේ ඒ බත් කන්න. ඒක නිසා අම්මලා කරන්නේ ඒක පොඩ්ඩක් දීලා පුළුවන් තරම් බත් කාණ්ඩ උත්සාහ කරනවා වගේ ගුරුවරු පුළුවන් තරම් උත්සාහ කරන ඕවාසිය දකින්ද හැබැයි ආනාපානේ පාව දෙන්න එපා. ආනාපානට අනදර කරන්න එපා. කෙනෙහිලි කරන්න එපා. කෙනෙහිලි නොකෙරුවත් ඕභාෂිත ප්‍රේම කිරීමම ආනාපානෙට කෙනෙහිලි වීමක්. අන්නේතර වනතේ තේරුම් අරගෙන තෝභාෂේ තියන්න ඕනේ තැන නතර කරන්න පුළුවන් නම් අන්න ඒකට කියනවා යස්ස වනත ඥානසන්තිකේ කියමෙකුට ඒ වනතේ කිසිත් නැත්තේද ඒ පුද්ගලයාට විනිබද්ධාය භවය හේතු කප්පා නැවත භවයක් ඇති කිරීමට හේතු වලින් නිදහසක් ඒ පුද්ගල ලබන්නේ. ඕපාසයට ප්‍රේම කිරීමම භවයට කරන ආසාවක්. ඕපාසයට නිසිතන දීම වෛර කරන්නත් එපා. ඒකත් මම දැකලා තියෙනවා සමහරව හරි බයයි මේ බණකොට පස්සේ ආලෝකේ එනකොටම කරප්පන් ගහලා දානවා. ඒකට ඇලර්ජික් වෙනවා. ආලෝකේ આવුත් මම සමතේට වැටෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මට විපස්සනා ඕනේ කරන්න කියලා එහෙමත් ඒකත් බෑ. ආලෝකේ එන්ඩර්ල එක සිපවලඳ ගන්න යන්නත් එපා. ආලිංගනය කරන්න යන්නත් එපා. මහා ආනාපානත් එක්ක ගණිතන පවත්වන එකයි මේ වචන බුද්ධ වචනෙන් අපිට කියන අදහස. ඒ වගේම ඕභාෂය වගේම ඕභාෂයත් එක්කම තරුණ ප්‍රීතිය ඒකට කියන්නේ ප්‍රමෝදය කියලා අනිවාර්යම මතුවේ. නිවන ධර්ම නැති වෙනකොට හැම මස්පිඩුවක්ම හැම සෛලයක්ම බොහෝ ප්‍රමෝද තත්ත්වයකටපත් වෙනවා. නිකන් මුළු ඇඟම කවුරු හරි ඇවිල්ලා මසාජ් කරනවා. දුවට ප්‍රමෝද වෙන්න බලන. ඒ ප්‍රමෝදයේ දිගේම යනකොට ප්‍රීතියටපත් වෙනවා. ඒ ප්‍රීතිය සාමාන්‍යයෙන් කියන්නේ හොඳට පුංචි බෝට්ටුවක මුහුදේ වැඳට ගිහිල්ලා මුහුද උඩ පහළ යනකොට වැල්ල අර බෝට්ටුවේ ඉඳගෙන පැද්දෙනා වගේ ඒත් හොඳ සස්පෙන්ෂන් තියෙන කාර් එක වාහනයක යනකොට වලක වැටිච්චාම අර Taman ඇතුළේ යන මගීන්ට දැනෙන සැප වගේ ඒ ප්‍රීතිය හොඳට තේරෙනවා අන්නේ ප්‍රීතිය තේරෙන කොටත් ආ දන්නවා මම හාත්පස ඔබහස වෙලා තියෙනවා හැම ඇඟේ හැම තැනම පැතිරිච්ච ප්‍රමෝදයක් තියෙනවා ඉතින් ප්‍රීතියට ආසකන ධාර්මික ප්‍රීතියක් නිසා මේක හරියට ද්විතිය ධානයේ වාගේ සමත භාවනාදී හම්බෙන විතක්ක ਵਿਚාරයන්ගෙන් තොර වූ කිසිම මෙනෙහි කිරීමක් කරන්න ඕනේ නැහැ ආනපනෙ පේන්නේ නැහැ ඇඟ හොඳටම තැම්පත් වෙලා තියෙනවා ඒ තැම්පත් වෙනකොට මේ මතුවෙන ප්‍රීතිය පස්වනක් ප්‍රීතියක් වශයෙන් අපේ පොතේ සඳහන් කරලා තියෙනවා කණික ප්‍රීති, කුත්තික ප්‍රීති, උබ්බේග ප්‍රීති, පරණ ප්‍රීති, ඔක්කාන්තික ප්‍රීති, පරණ ප්‍රීති වශයෙන්. අපි සාමාන්‍ය සිංහලෙන් කියන පස්වන ප්‍රීතියෙන් පිනවත් හිත පිනා ගියයි කියන්නේ. අන්නේ ප්‍රීතිවලින් විශේෂ මේ ඔක්කාන්තික සහ පරණ පීචේ වෙච්චාම ඒ පරණේ සහ ඔක්කාන්තිකේ පේන්නේ කිරියලියක් උතුරලා හාත්පසින් වැක්කරනවා වගේ තමන් ඉඳගෙන ඉන්න මුළු ශරීරෙම පෙඟෙනවා. ඒ ප්‍රීතියෙන් පෙඟිලා ඉතිරිලා යනවා. කදාකවත් ඇති කියන්නේ හිතින් නැති විදිහේ ප්‍රීතියක් එන්න පටන් ගන්නවා. ඉතින් මේකත් අර කිව්වා වගේම සීලය තුලින් එන එකක්. අර කිව්වා වගේම සමාධිය තුලින් එන එකක්. නමුත් මේකට ආස කළොත් ඒක නැවතත් තෘෂ්ණාවට හේතු වෙනවා. ප්‍රීතිය බැඳීම නිසා ගමන නතර වෙනවා. ඒ නිසා මේ ප්‍රීතිය එනකොට ආස්වාස ප්‍රස්වාසයේ හරියට ශබ්ද වේදනා හිතවිලි මැද මූණට මූණ දාගෙන ඉඳ බැරුව යෝගාචරක මෙනෙහි කළ මෙනෙහි කළ මෙනෙහි කළ ආස්වාද ප්‍රස්වාසයේ මතු කර ගන්නකොට මෙනෙහි කිරීමේ යන්ත්‍රයක් අපි පාවිච්චි කරනවානේ. ශබ්ද හිතවිලි වේදනා මැද ආනාපානේ අන්තම් පේනවනම් ඒ ආස්වාද ප්‍රස්වාස මෙනෙහි කරනකොට අරවා තුලින් ආනාපානේ ඉස්මතු වෙලා එනවා. ආනපන කුළු ගැනිලා එනවා. එතකොට අපිට ඕන තැනට හිත යවා ගන්න පුළුවන්. එතකොට ආනාපානේ ඉස්මතු කරන්න මෙනෙහි කරන්න. මෙතන ප්‍රීතිය ආවට පස්සේ ප්‍රීතිය මෙනෙහි කරපුවම ප්‍රීතියට නිසිතන දෙන්න මෙනෙහි කරන්න. එහෙම මෙනෙහි කරන්නේ නැති වුණොත් ඉන්නේ ප්‍රීතිය ඉවහගෙන ගිහිල්ලා ඒ භාවනා ගමනෙන් පැත්තකට ගිහිලා ටික වෙලාවකින් සතියක් නැතුව සමාධියක් නැතුව ප්‍රීතියක් නැතුව නන්නත්තර වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මෙතනදී මේ ඕභාසය මේ කතා කරන ප්‍රීතිය උපක්ලේශක් බව දන්න කෙනා දෙවෙනි වතාවට ශ්‍රේෂ්ඨ වශයෙන් මේ මෙනෙහි කිරීම සාර්ථකව පාවිච්චි කරනවා. ඒ මෙනෙහි කිරීම දන්නේ තිකෙනා එතෙන් අහුවෙන තිනීට වැඩි. අහුුණත් ගොඩ එන ක්‍රමය දන්නේ නැහැ. ඒ නිසා ප්‍රීතියක් ආවනම් ඒ ප්‍රීතිය නිසිතන දීම සඳහා අපි කියනවා ප්‍රීතිය ප්‍රීති වශයෙන් මෙනෙහි කරන්න. තරුණ ප්‍රීතිය නම් ප්‍රමෝදේ වගේ මෙනෙහි කරනවා ඊට ප්‍රීතිය වශයෙන් මෙනෙහි කරනවා මෙනෙහි නොකළොත් වෙන්නේ ඒකට එන නිකාන්ති ඒකට දෙන ආශාව ඇඟට නොදැනි වැඩෙන්න පටන් ගන්නවා ඒ වගේම තමයි පස්සද්ධිය මේ ප්‍රීතියේ සාරමණ්ඩේ කියලා කියන්න පුළුවන් ප්‍රීතියේ මදේ ප්‍රීතිය මැද හරිය කියලා ඒ පස්සද්ධියට එනකොට හිත කය කය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියලා මේකට කියනවා කම්මජනතා මුදුතා ලහුතා පස්සද්ධි කියන ධර්මතා කවදාවත් අම්මගෙන් බීපු කිරියලවත් නැහැ එහෙම රසයක්. මේ ලෝකේ ඉඳගෙන බ්‍රහ්ම සැප විඳින්න ඕනේ නම් මේ ලෝකේ ඉඳගෙන දිව්‍ය සැප විඳින්න ඕන නම් මේ ලෝකේ මේ සාමාන්‍ය මිනිහෙක් ඉඳගෙන රජ සැප විඳින්න ඕන නම් පස්සදී තමයි චෛසික. පුතුම සුවයලවන සුළු ධර්මතාවයක් පුතුම සමබර භාවයක් ඇති කළ දෙන ධර්මතාවයක් ඒකට ගියාම හරියට ඇඹලයා මීපැණියකට වැටෙනවා වගේ පුදුම ආශාවක් තියෙනවා. ඒකේ කියන්නේ සාමාන්‍යයෙන් වෙන් වෙලා යන්න හිතෙන්නේ නැහැ. ඇස්පිල්ලමක් ගහන්න හිතෙන්නේ නැහැ. 100% සම්පූර්ණ පිරිච්ච ගතියක් තියෙනවා. අපි සාමාන්‍ය කියන පොළොස් සම්බුලක් හරියට ගියාට පස්සේ ඒකේ ඒකෙම පිරිච්ච ගතියක් තියෙන ඒ වුණාට උම්බලක ටිකක් දැම්මට ඒකේ පාඩුවක් නැහැ රස වැඩි වීමක් තියෙනවා. කඩ කටගැස්මක් දාන්න පුළුවන් කටගැස්ම දැමීමෙන් රස වැඩි වෙනවා. නමුත් මේ පස්සද්ධියට කටගැස්මක් ඕන කරන්නේ නැහැ. ඒක ඒක විසින් පිරිච්ච ගතියක් එනවා. ඉතින් ඒකට බැඳෙනවා. ඉතින් ඒකට ඒ යෝගාවචරයේ ආර පස්සද්ධිය අඳුර ගන්න විතරක් නෙවෙයි. ඒක ප්‍රීතියෙන් වෙන් වෙන හැට ප්‍රීතියේ තියෙන උඩ පහළ යන ගතිය, කම්පන චංචල හොලවන ගතියක් තියෙනවා. පස්සද්ධියේ හොඳ ප්‍රණීත මේරිච්ච ගතියක් තියෙනවා. ඒසර පස්සද්ධිය පස්සද්ධිය වගේ මෙනෙහි කරන්න තරම් යෝගාචරය ඉදිරිපත් වෙන්නේ නැත්නම් අර පස්සද්ධියට බැඳීම ස්වභාවයෙන් සිද්ධ වෙනවා. ඒ බැඳීම තුල ඊගාදාසේ භාවනා කරන්න මේ නිවන් දකින්නේ පස්සද්ධිය ලබන්න. මේ ඇමරිකන් භාෂාවෙන් කියනවනම් හීලින් වලට. භාවනා කරන්නේ කියෝරින් හීලින්. ඒ නිසා ඒකට කියන්නේ බිස්නස් බුද්දිසම් කියලා. භාවනා කරන්න එන්න දවස් තුනක් අපිව හීල් කරලා දෙන්නම් කියලා. හැබැයි මට මේ පිටියල්ලේ ගාණක් ඕනේ. ඒක තමයි භාවනා හැටි. මොකද ඒ තරම්ම ඒ පස්සද්ධිය විකුණන්න පුළුවන් බඩුවක්. ඒක ඒවට ගියාට පස්සේ මොකද වෙන්නේ? විකුණන කෙනයි කන කෙනයි දෙන්නම එක තැන කරකැවෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ බුදුහාමුදුරු ගැන নানা ආකාර කතා කරන්න පටන් ගන්නවා. ධර්මයේ පිළිබඳ අම්මතර කතා කතා කරන්න පටන් ගන්නවා. කටළු කතා බාටපත් වෙනවා. ඊට පස්සද්දී දැනගෙන පස්සද්දී පස්සද්දී වශයෙන් මෙනෙහි කරනවා කියන එක ප්‍රීතියෙන් පස්සද්දී වෙන් කිරීම මේක නියමේ නිකාන්තියක් බව, උපක්ලේශයක් බව දැන ගැනීම භාවනාවෙන් උගන්වන්නේ නැහැ. එතන අසු විරූතංක තියෙනවා. අනිත් ගීතිස්තර දවසේ වෙලා ඒක දැනගෙන තියෙන්නත් ඕන. අන්න එතකොට මේ පස්ස අධ්‍යාපනම දන්න මේ අතරමඟදී හම්බ වෙන මග ලකුණක් මිස මේ අවසාන પરමාර්ථය නෙවෙයි. කොච්චරද කියනවනම් මේ පීතිපස්සද්ධි දෙක ආවට පස්සේ හුඟව දෙනෙක් හිතනවා රහත් වෙලා කියලා. මොකද ඒක අයින් කරන්න හදුවත් යන්නේ නැහැ. අද අන්න අඩුවන සෝවාන් වෙලාවක් නැහැ කියලා. නම් කෙලින්ම රහත්ුණයි කියන මට්ටමට ඒ සතුටෙහිත් පහළ වෙනවා. ඉතින් මේ පුද්ගලයා ගමන් කරන සැක කරත් මේ ප්‍රීති පස්සත් දෙක මෙයා වහයලා ගන්න නිසා යාට හිතෙනවා නෑ ඇත්තටම මොකක් හරි වෙලා තමයි කියලා. ඉතින් ලංකාවේ ඉන්න හරියට දැන් එහෙම වෙච්ච කට්ටිය. පඳුරකට ගැහුවොත් තුන් හතර දෙනෙක් ඉන්නවා රහතන් වහන්සේලා දැන්. ඒ කට්ටිය කියනවා මම ඔය එච්චර බෑ කිව්වට මට පුළුවන් වෙලා තියෙනවා මම කරලා තියෙනවා එන්න මම ගාට දවසක් බණහන්න ඒකට සෝවාන් වෙනවා දෙක අහනකොට මෙහෙම වෙනවා නැත්නම් ධානය ලැබලා දෙනවා හරියට රන්දුව මේ දවස්වල ඒ මොකද මෙතෙන්ද යනකොට මේ අදිමානය මේ කියන කාම අනුසය රාග අනුසය වගේ කියන මේ වංචනික ධර්ම පිළිබඳව බුද්ධෝපදේශයක් එහෙම නැත්නම් මේ ථේරවාදී වගේ සම්ප්‍රදාන කුල ආගමක තියෙන ඒ බරසාර ගති නැතුව කටමැද දොඩවන්න පටන් අරගත්තොත් මේක නිකන් හැමක් බාටපත් වෙනවා. හැබැයි බොරු කාරයෝ නෙවෙයි. ඒක අටුවාව පිස්සල කරනවා පැහැදිලිවම හොඳ පිං ඇති. හොඳ උපනිෂේ සම්පතිය ඇති අත්තු. සාසනට හරීම පාඩුවක් මේ අත්තු මේක තැනක ටැග් ගහන එක. නමුත් කරන්න දෙයක් නැහැ කොට ගන්න බෑ. එයා අනිවාර්යයෙන්ම හිතනවා මට දැන් මොකද වෙලා කියලා. පුංචි වැඩකුත් නෙවෙයි. ඒ නිසා මේක පිළිබඳව දැනගෙන යෑම ධරතය වනතය පිළිබඳව දැනගෙන යෑම මේ බුද්ධෝත්පාද කාලෙක අපිට ලැබිච්ච වාසනාව. දැනගත්තට පස්සේ මොකද කරන්න තියෙන්නේ? Taman ලැබෙන සෑම සම්පත්තියක්ම අව탁සීරුට ලක් කරන්න. කරුණා විරහිතව ලැබිච්ච සෑම ඥානයක්ම සෑම ධානයක්ම නෑ මේක ධානය නෙවෙයිමයි කියලා හිතන්න. හැම ඥානයක්ම නෑමයි කියලා හිතන්න. ඔබට පුළුවන් නම් ඔප්පු කරපන්. මම කියනවා නෑයි කියලා. දැන් ඒ වෙනුවට අද වෙලා තියෙන මොකද්ද? ගෝලෙක් ඇවිල්ලා යන්තම් භාවනා කරන ගුරුවරයා ගිහිල්ලා කියනවා එහෙනම් සෝවන් වෙලාට බලන්න. ගෝලයා කියනවා නෑ ඒක. දැන් ගුරුවරයා කියනවා නෑ සෝවන් වෙලා කියලා. ඉතින් අලි අවුලක් වෙලා තියෙන්නේ. ගුරුවරයා දැන් දෙය බාර ගන්නත් බෑ. බාර ගන්නත් බෑ. මහා ප්‍රශ්න මතුවලා තියෙනවා. මොකද මේ ප්‍රතිඵල බලාපොරොත්තුෙන් කරන භාවනාව නැති තුච්ච වැඩේ නිසා. භාවනාවේ අපිට තියෙන හේතු සම්පාදනයේ පමණයි ඵලාපේක්ෂාවක් ඕනේ නැහැ. ලැබිච්ච සෑම ඵලයක්ම අපි ඕල් කරන්නේ. නෑ මේක උපක්ලේශයක් වෙන්න පුළුවන්. මේක අනුසයක් වෙන්න පුළුවන්. ඒ නිසා නැවත නැවත ඔප්පු කරන දෙකේ එනවනම් අයින එක හරි. යවතක් තීරණ කරයි කියලා නෑ විත්තින්නේ නෑ. හරි දේ එනවනම් එනකොට මෙනෙහි කරන පසදී වසදී වදී ආයේ ඉඳයි. එතකොට නියමයේ කියනවා. හරි මේ නියම එයාගේ තත්තර ගැළපෙන එක එනවා. ඒ වගේම තමයි අදිමොක්ඛය අදිමොක්ඛය කියලා කියන්නේ ඉස්සරහා බලලා ඕනේ තීන්දුවක් ගන්න පුළුවන් තත්යකට එනවා කැන්දී ගල බේරුව වගේ හරියම පිරිසිදු භාවයක් එනවා හිතට විචල්්‍ය සාධක රාශියක් තියෙනකොට මම කල යුත්තේ මොකද්ද මෙහෙමයි කෙරෙන්න ඕනේ කියන එක පෙරදක්මක් වෙන්න පටන් ගන්න. ඉතින් පෙරදක්මාවට පස්සේ මොකද වෙනවද කියනවා මේක නම් ලෝකෝත්තර තත්ත්වයක් වෙන්න කියලා. ඒකෙදිත් රැවටෙනවා. එතකොට වෙන්නේ මොකද්ද? ගුරුවර ළඟට ගිහිල්ලා කියන්නේ ගුරුවරයා මම හිතේ රහත් නෑ. යාට කියලා වැඩක් නෑ. ඊර්ෂ්‍යාවට මට මේ ලැබෙන ලැබෙන දෙපුංචි කොල්ල කතා කරන්න කියලා කියන මේක අමාරුයි මම ලැබුවේ. ඒ නිසා කමඨාන් සුද්ධ කරන්නත් නෑවිත් ඒ ඒ කියන ධර්මයේම අදහගෙන යන්න පටන් ගන්නවා. ඉතින් ගුරුවරුන්ට හරියට උපක්‍රමය ගන්න වෙනවා මෙතනදී. ඒ ඥාණයෙන් ඒ ගෝලයට රිදවන්නෙත් නැතුව මේ ඇති වෙලා තියෙන తত্ত্বය මඟ ආරවම සාසනික වශයෙන් වැදගත් අයට මේක වෙන්නේ ඒ නිසා ප්‍රයෝගශීලීව කටයුතු කරන්න වෙනවා යාට බැරි නම් ගුරු උපක්‍රම යොදනවා මේ තියෙන බොරු වලින් ගලවලා කොට දා ගන්න. ඒ වගේම තමයි පග්ඝහ කියලා කියන්නේ පග්ඝහිත විරිය නැගිටින්න පැයක් දෙකක් තුනක් දාන වේලක් නැති උනත් නැගිටින්න නැතු යන්න හිතෙනවා. වෙනද අපිට මේ විනාඩි 15 20 ඉන්නකොට අංක පුරාම වෙහෙස වේදනා තියෙද්දි පග්ඝ අවස්ථාවකට පස්සේ සම්පූර්ණ charge වෙච්ච බැටරියක් වගේ ඕනහමක් කළා ඉන්න පුළුවන්. කිසිම නැහැ. කයේ වෙහෙසක් නැහැ. හිතේ වෙහෙස කරගතියක් නැහැ. යන්න පුළුවන් ගතියක් එනවා. ඒක එතෙන්දිත් අපිට හිතෙනවා මේක මේ අධිමානසික ශක්තියක් වෙන්නේ නැති මොකද මගේ ඇඟේ නම් මෙහෙම කොන්ද ගලින් කරමින් ඉන්න පුළුවන් ගතියක් තිබුණේ නැහැ. අරමුණට මුණ දෙන්න පුළුවන් ගතියක් තිබුණා කියලා මේ පග්ගහ පිළිබඳව මේක මගේ පග්ගහ මේ පග්ගහ මමයි මේක මගේ ආත්මයයි කියලා අල්ලන ගතියක් එනවා ඒකත් ඒ විදිහට බෙදී කරන්න ඕනේ මේක පග්ගහ කියලා කියන්නේ වීර්යයේ පග්ගහිත විරිය කියලා මේකට කියන්නේ ගත්ත දේ අතනාරින වීර්යයක් වෙනවා ඉස්සෙල්ලා අරමුණ දෙනකොට වැටෙනවනේ හැලෙනවනේ ශබ්ද වේදනා ඒතර අරමුණ හැලෙනවා මේ වෙලාවේ හිතින් ප්‍රතික්ෂේප කරත් මූල කර්මත්තන හිතන්නේ ඒ තරම් පග්ගහිත විරියක් එන්න පටන් ගන්නවා. එතකොටත් කල්පනා කරන්න ඕනේ මේක උපක්ලේශයක් වෙන්න පුළුවන්. ඒක වනතයක් වෙන්න පුළුවන්. මේකට රාග කළොත් ආශා කළොත් අනුසය වෙන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි සුඛය අර පීති සුඛ පස්සද්ධි කියන තුන එකම පෞලි නියුන් සහෝදරයෝ වගේ පීතියෙන් පස්සද්ධියට පස්සද්ධියෙන් සුඛයට. ඒ සුඛයට ආවට පස්සේ ආනාපානය ආස්වාද ප්‍රසවාස කියලා ගත්තොත් ආස්වාසේ ආස්වාදයක් බවට පත් වෙනවා. හුස්මක් ඇතුළට ගන්නකොට තේනවා මුළු ලෝකෙම තියෙන සැප සම්පත් සේරම මේ හුස්මේ තියෙන. රූපයක් බලලා, රබ්දයක් අහලා, ගඳක් බලලා, රසක් බලලා පහසක් ලබනවා. හිතෙන් ධර්ම අවබෝධ කරනවා වගේ හැම හුස්මක් තුළම නිවන හා සමාන ආස්වාදයක් එන්න පටන් ගන්නවා. beautiful breathing කියලා කියන්නේ. ඉතින් ඒ කාවට පස්සෙත් හිතෙනවා මේ හුස්මේ සියලුම ජීව ශක්තිය කියලා. ඕන තරමක් වෙලා ඉන්න පුළුවන් මට වතුර ඕනෙත් නැහැ කෑම ඕනෙත් නැහැ මෙන්න මොනවාක්වත් නැ වාතයෙන්ම ජීවත් වෙන්න පුළුවන් කියන මට්ටමට මේ ආස්වාසයේ තියෙන ආස්වාද ගතිය එනවා ඒක ආනාපාන සති සූත්‍රය පිළිබඳව ආනාපාන සමාධිය ගැන කතා කරන සර්වචනයේ සඳහන් කරන්නේ සන්තෝචේව පනීතෝච අසේචන කෝච සුකෝච විහාරෝච ආනාපානෙ මේ වගේ කීකරු කරගත්තට පස්සේ සන්තෝචේව පනීතෝච බොහොම සාන්තයි බොහොම ප්‍රණීතයි මීකිරි වාගේ. නැත්නම් හොඳට පදම හරිය පොළොස් නඹුලක් වගේ බොහොම රසයි. අදි සන්තෝෂය පණීතෝච අසීචන කෝච කිසිම දෙයක් පිටින් ඕන කරන්නේ ඒක ඒක විසින්ම 100%ක් සම්පූර්ණයි ලුණු ඕනේ උම්බලකට ඕනේ මොනක්වත් නැහැ ඒකෙන්ම සම්පූර්ණයි සුකෝචට කෙනෙකුට දෙන්න පුළුවන් නම් මේ ලෝකේ තියෙන උත්තරම සම්පත්තිය ඔච්චර තමයි අපි බෝතල් ලියලා දෙනවා අරක දෙනවා මේක දෙනවා ඒවා තේරම බොහොම ග්‍රාම්‍ය ලාමක දීමක් නමුත් අපේ දරුවෙකුට අපේ අම්මා අප්පට අපේ ගුරුවරයෙකුට මේ භාවනා කළ භාවනා සුඛය ආරම්භ දෙන්න පුළුවන් නම් එච්චර උතුම් සම්පත්තියක් නැහැ නම් මේකෙත් තියෙනවා බැඳුනොත් වනතයක් වෙන්න පුළුවන් භවරාගයක් වෙන්න පුළුවන් නිසා ඒ සුඛය එනකොට ආභවමනේ සිප් වෙලඳ ගන්න යන්නේ නැතුව සුඛේ වශයෙන් මෙනෙහි කරන තරම් කොන්දක් තියෙනවා. සුඛේ වශයෙන් මෙනෙහි කරන තරම් මේකේ තියෙන මේ පාෂයේ තේරුම් අරගෙන තියෙනවා. හොඳ දේ තමයි නමුත් මේකේ තියෙන්න පුළුවන් යටි උගුල තේරුම් අරගෙන ඒ වනතේ තේරුම් අරගෙන වැඩ කෙරුවේ නැත්නම් මේ සංසාර ගමන ඉවර කරන්න බැරි වෙනවා. ඒ නිසා සුඛය ඊගාට ඥානය පහළ වෙනවා. ඒ ඥානයේදී මේ කියන බණ Taman කියපු සූත්‍ර ඇහිච්ච දේවල් ඉන්දියාප්පන් රැල් ටික ඇරෙනවා. කොණ්ඩේ නිකන් ගැට ඇරලා සුද්ධ කරගත්තා වගේ. කැඳේ ගලබීරු වගේ හොඳට තේරෙන්න පටන් ගන්නවා. එකකට හිත දාපු ගමන් ඒකෙන් ඒකට ඒකෙන් ඒකට හේතුඵල ධර්ම පුදුමාකාර තාලයකට තේරෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට හිතනවා අනේ මේ ධර්මද තේරෙද්දි නේද මේ අනික් කට්ටිය කහ කහ කැහ කැහ මේ දඟලන්නේ මේ ඇත්තන්ට කියලා දෙන්න ඕනේ ආනාපාන කරන හැටි, ඉඳ ගන්න හැටි කියලා අනික් අයට බණ කියන්න ලෑස්ති එමෙන්ට ලියුල් ලියන්න පටන් ගන්නවා අත්තම්මටයි මාමටයි නැන්දම්මටයි. එහෙම නැත්නම් ටෙලිෆෝන් කරන්න බලන් ගන්නවා අනේ මං වගේ හරියට දැනගෙන භාවනා කරනවා ඕගොල්ලන්ට ඔච්චර අමාරු වෙන්නේ නැණි කියලා අර ලාර තුම්පනේ කතාවක් තියෙනවා ඒ මිනිස්යා මද්දහනේ කිතුල් ගහට නැගලා කියනවා මේ තුන්කත් කපන්න තුන්කත් කපනවා කියන්නේ හොඳට තෙලිජ වැටෙන ගහේ උදේට දවල් රැයට කපලා මදි දවල්ුත්ස් කරනවා නැත්තම් මුට්ටි පිරෙනවා මත්හානේ කපනකොටම මිනිස්සු දුවගෙන ඉලකලු ගහ උඩින් දැද්දි පවුලට බබා හම්බුණා කියලා. අර මනුස්සයා හිතාගත්තලු එතකොටම ඡායාව මනින්න ඕන නිසා කිචුල්පත්ත දිගේ මැනගෙන මැනගෙන මැනගෙන ගියාලු දෙටි ගාලා වැටුණලු මිනිහා හරියටම බබා හම්බෙන්න නැකත. ඉන්ද අතුල්පත්ත පිටපැත්ත නොදන්නේ කිචුල්පිත්ත උඩ පියවර මැන්නේ කියලා තියෙනවා. මේ ඉන්න තැන මතක නැතිනවා. මේ ඉන්න කිචුල් ගහ උඩ යමනස දන ගලින් බැස්සොත් එimhe ඡායාව වෙනස් වෙනවනේ. පිට උඩමයි. අන්නේ වගේ මේ ඥානේ පහළ වෙන්න පටන් ගත්තට පස්සේ සමහරුන්ට ඉවස ගන්න බෑ. කියලා ඉවර කරන්න බෑ. ලියලා ඉවර කරන්න බෑ. මොකද ඇත්තටම කියනවනම් පිරිසිදු උල්පතකින් පිරිසිදු වතුර ඉන්නවා වගේ. එන්න පටන් ගන්නවා මේකේ ඔය කියන නාම රූප වෙන්නේ නැහැටි. මේ හේතුඵල ධර්ම කර්මේ සහ කර්මඵලේ බලපාන හැටි. ඒ වගේ මේ අනුසය ධර්ම වැඩ කරන හැටි මේ නිසා මිනිස්සු වැටෙන වැටිල්ල අපි සංසාරේ හිටපු හැටි මම මේ ආත්මේ මේ සතිපට්ඨාන කරන්න ඉස්සර කරපු තකතිරුකම් සතිපට්ඨානෙන් පස්සේ මේ දේවල් වල තියෙන විෂතභාවය පිරිසිදුවට එන්න පටන් ගන්නවා ඒක කොච්චර එනවද කියනවනම් තව කාට හරි නොකිය බෑ ඒ තරමට වෙනවා ඉතින් එතකොට උනත් කියන්නේ මේක මේ මාර්ගය සහ අමාර්ගය තේරුම් ගැනීමේදී මතුවෙන උපක්‍රේෂයක් ඒ නිසා ඒක මෙනෙහි කරලා නතර කරන්නේ නැතර කරනවා කියලා කියන්නේ ඥාණය නැතර කරනවා කියන එක නෙවෙයි. ඥාණයට ඇති අතිරේක ප්‍රේමය, අතිරේක ආලිංගනය, අතිරේක බැඳීම, අතිරේක වනතය නැතර කර ගන්න පුළුවන් වෙන මේ ඥාණය කියන්නේ නිවන නෙවෙයි. නිවන යනකොට හම්බෙන වැදගත්ම දෙයක් වගේ නම් නිවන නෙවෙයි කියලා ඒ නිවන අදහන ගතිය. ඒ සාමාන්‍යයෙන් භාවනා කරනකොට ඥාණය පහළ වෙනවා, දියුණු වෙනවා කියන කැත්ත. ඉතින් කවුරු හරි ඥාණය බලාගෙන භාවනා කරනවා උතන් අතර වෙනවා. බුදුජානක කියනවා මේ වගේ ධර්මතාවයක් මේ වගේ ලාමක දෙයකට හේතු කරන්න යන්න එපා. මේක ගෙනියන්නේ බොහොම ඈත තැනකට මේ අතුරු බලයක්. අතුරු ඵලෙ නතර වෙන්න එපා. ඒකට අර ඉතුල් පැත්ත පිටපැත්ත නොදන්නේ කතාවට වැටෙනවා. එනිසා මේ ඥානෙ පහළ වෙනකොට හෙටත් මේක පහළ වෙන්න ඕන තත්තරන් දෙනවා මිස ඒ ආපු ඥානෙ පාවිච්චි කරලා ඊගාවට තියෙන භංග ඥානෙට යනවා මිස මේ උදයබ්බේම කැරකරකින්ට නරකයි. ඒ ඥානෙ කියලා කියන්නේ ඕභාෂයට එහෙම වෙලී බොහෝම දියුණු තත්ත්වයක් ඒ කියන්නේ අපි ඇත්ත වශයෙන්ම මනුස්ස ලෝකේ බලාපොරොත්තු වෙන උසස්ම දේ. නමුත් භාවනා ජීවිතේ නිවනත් එක්ක බලනකොට විපස්සනාවට කිසිම දෙයක් ලොකුත් නැහැ කිසිම දෙයක් පොඩිත් නැහැ. ඔය කොස්මාමා පාතර විදීස් ලංකාවේ කොස් වවුන ව්‍යාපාරික ඥානපතිය ජාතික ප්‍රකාශ කරලා දීලා මට ලංකාවේ තියෙන හොඳම කැම තමයි කොස් කොස් පුරුදු කරන්න ඕනේ. ඊට පස්සේ ආ ජාතික ව්‍යාපාර දියුණුවා සමහරු ඒ කාලේ ලක්ෂ්‍ය දීලා තියෙනවා. ඒ කාලේ ලක්ෂයක් කියලා කියන්නේ වටිනා ගාණක්. තමාරු සතේ දීලා තියෙනවා. එයා කියලා තියෙනවා මං කරන ජාතික ව්‍යාපාරට මට ලක්ෂ්‍ය ලොකුත් නැහැ සතේ පොඩිත් නැහැ කිය. ඒ සතේ උනත් දෙන්නේ මේ මනුස්සයා බොහෝම කැක්කුමෙන් මට ඒ සතේ වටිනවා. අර මනුස්සයා ලක්ෂයක් දුන්නා කියලා මට ගාණක් නැහැ. අන්න ඒ වගේ තමයි මේ ජාතික ව්‍යාපාර දියුණු කරේ. ඒ නිසා මේ භාවනා කරනකන් හිතන්න ඕනේ ඒ විපස්සනාවට කිසිම දෙයක් ලොකු නැහැ. කිසිම දෙයක් පොඩි නැහැ. උපේක්ෂාවයි වැදගත් වෙන්න ඕන. නොසැලෙන ගතිය වැදගත් වෙනවා. මේ හොඳ ධර්ම ආවත් ඒ මහානක්කාරයට ගන්න. මේ ධර්මතාවයෙන් ඇතිවෙච්ච ඵලයක් මිස මට විචිලාභයක් නෙමෙයි. මේ විදිහට භාවනා කරනවා නම් හේතුඵල ධර්ම සම්පූර්ණ උඩත් කාටත් ඥානෙ පහළ වෙනවා. මේ ඥානෙ මගේ නෙවෙයි. මේ ඥානෙ මම නෙවෙයි. විඥානය මගේ ආත්මය නෙවෙයි කියලා ඒක මෙනෙහි කරන එක තමයි මේ ධම්මුද්දච්ච පහාන විග්ගහිත මානස කියලා කියන්නේ. ඒ හොඳ ධර්ම පහළ වෙනකොට gediya පිටින් කන්න යන්න එපා. පොඩ්ඩක් මෙනෙහි කරන්න පුරුදු වෙන්න. එහෙම නැත්තම් මේකට ප්‍රේම කිරීම කාමාශාවට ප්‍රේම කරන තරම් කාමයට ප්‍රේම කරන තරම් නොවුනට භවආශාව ඇති කරනවා. සංසාරෙන් ගලවන්න කොක්ක දිගෑරෙන්නේ නැහැ. කොක්කක් වගේ. මේකටම බැඳීමක් ඇති කරනවා. නිසා ඥාණය ඊට උපට්ඨාන ශක්තිය කියලා කියන්නේ සතිය. උපතිත්‍ිත සතිය, සුපතිත්‍ිත සතිය. ඒක සම්පූර්ණ පිරිච්ච සතිය. කැඩි කැඩි වැටි වැටි යන එකක් නෙමෙයි. එක දිගට අදිෂ්ඨාන කරන්න පුළුවන් මට තව විනාඩි 15ක් මේ පරියන්ක ඉන්න පුළුවන්. විනාඩි 15ෙම සතිය පාත්තන්න පුළුවන්. මේ විනාඩි 15ෙම ආස්වාද ප්‍රසවාස වෙන් කළ දැක් ගන්න පුළුවන්. මේ විනාඩි 15ෙම ආස්වාද ප්‍රසවාසයේ මැද තියෙන ગેප් එක දකින්න පුළුවන් කියලා ලෑස්ති කරලා කියලා යන්න පුළුවන් ගතිය තියෙනවා. ඒතරම් සතිය දී දණ්ඩක් වගේ අතට එන්න පටන් අරගන්නවා. ඒ දැනගන්න ඕනේ මේක හේතුඵල ධර්මතාවයක ඵලයක්. මෙන්න මේ ටික ඔක්කොම මේ උපති උපත්ිත සතිය පුරුදු කරාට පස්සේ උපේක්ෂාවක් උපේක්ෂා කියන්නේ මේවට නොසැලෙන ගතියක් එනවා. ඒක එතෙන්දි තමයි උඟ දෙනෙක් ඔය මේ සංඛාර උපේක්ඛාවයි මෙතෙන්දි අම්මිනේ උපක්ලේශ උපේක්ඛාවයි හරිම අමාරු වෙන් කළ අඳුරගන්න. ඉතින් ඒ නිසා මේ උපේක්ෂාවට ආපු කෙනෙක් මම rahat උනායි කියලා හිතුවට එයා වැරද්දක් කරන කෙනෙක් නෙවෙයි කියලා කියනවා. මොකද එයාට වෙන කරන්න දෙයක් නැහැ. උපේක්ෂාවේ ඒ තරම්ම මේ මිනිසයා අතරමං කරනවා මෙතනදී. ඒ නිසා අපේ ලොකු සාන්ති කියලා තුනේ එහෙම rahat වෙන්න පුළුවන්. නමුත් උනේ නැහැ කියලා කල්පනා කරගෙන යන්න. අව탁සීරුවට ලක් කරගෙන යන්න. අනුන්ගේ දේවල් නෙවෙයි තමන්ගේ දේවල්. මෙන්න මේ ටික ඔක්කොට මෙහයින් තමයි නිකාන්තිය කියන එක තියෙන්නේ නිකාන්තිය තමයි මේ බන්ධනේ ඇති කරන්නේ නිකාන්ති කියන්නේ කාන්දන් ශක්තියට අයස්කාන්ත ගතියට ප්‍රීතියට බන්ධනේ ඇති කරනවා ඕභාසයට බන්ධනේ ඇති කරනවා ඥානයට සුඛයට පස්සද්ධියට මේ සෑම දෙයකටම බන්ධනයක් ඇති කරනවා ඒ බන්ධනේ මේ කාමයට තියෙන බන්ධනේ වගේ ගොරෝසු මුර්ග අවලං බන්ධනයක් නෙමෙයි බොහොම සියුම් බොහොම ආර්ය ලෝකයට ගැලපෙන එකක්. නමුත් මේ බන්ධනය අයින් කරන්න බුදුහාමුදුරන්ට බෑ. ගුරුහාමුදුරන්ට බෑ. කලින් තලකලා කරන්න බෑ. එතෙන්දිම හරියට මෙනෙහි කරගත්තේ නැත්නම් මේ ඇති වෙන කාම ආශාව ඒකට කාම ආශාව නෙවෙයි අත්‍යන්ත කියන භව ආශාව මේ අනුසේ කෙලෙස් පිළිබඳ හොඳ පාඩමක් බවට පත් වෙනවා මේක විස්තර කරන විසුද්ධි මාර්ග අටුවාවෙන් මේ විසුද්ධි මාර්ගේ මෙහෙම කතාවක් කියලා කියනවා. මේ ඇත්තටම දුකක් මේ මතුවෙන්නේ. මේ ඕභාෂය දුක්ඛ සත්‍යමයි. මේ මතුවෙන ප්‍රීති පස්සද්දි ඥාන මේ සේරම දුක්ඛ සත්‍ය මොකවදාකත් යෝගාවචරය භාවනාදී මතුවෙන ප්‍රීතිය භාවනා මතුවෙන ඕභාෂය භාවනා මතුවෙන සුඛය පස්සද්ධිය මේ කියන ධර්ම දුක්ඛ සත්‍යයට දාන්න කැමති නැහැ. ඒක නිසා මේ දුක්ඛ සත්‍යයට ප්‍රේම කරනවා අවිද්‍යාව නිසා. ඒ නිසා දුක අවිද්‍යාවට පේන්නේ තණ්හා කරන ආකාරය. දුක්ඛ tattiyමයි මේ බදාගන්නේ. හැබැයි මේ කාම ආසාවල වගේ තියෙන ඕලාරික දුකක් නෙවෙයි. ඒ නිසා අවිද්‍යාව කියන්නේ මෙන්න මේ වගේ දුකක් ආශාවට නම්මන ආශාවට බන්ධන තත්ත්වයක්. මේ බුදුදහමේ දේශනා කරපු ධර්මයේ ගැඹුරු කිව්වට පාඩුවක් නැහැ මෙතනදී. සම්පූර්ණ තමන් ලැබපු ඒ භාවනා අධ්‍යක්ෂින් භාවනා ප්‍රතිඵල පරීක්ෂාට ලක් කරන ගතිය. ගුරු ආහමතුන්ගේ භාවනා නෙවෙයි, බුදු ආහමතුන්ගේ භාවනා නෙවෙයි, සාරිපුත්ත ආහමතුන්ගේ භාවනා නෙවෙයි, මොග්ගලණ ආහමතුන්ගේ භාවනා නෙවෙයි. තමන්ගේම භාවනා ලැබිච්ච ප්‍රතිඵලයවත් මූණත වටිනාකමට ගන්න එපා. හොන්තර සට්ටු කරලා බලලා වළඳක් ගන්නකොට හොඳට තට්ටු කරලා බලලා ගන්නවා වගේ මේකට අභියෝග කිරීමේ ශක්තිය නැත්තම් විපස්සනා යෝගාවචරයක් වෙන්න බෑ. මේකෙදි ඇත්තටම කියනවා නම් මේ මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී යෝගාවචරයට හරිපාරට යනවද රජපාරට යනවද කියන එකේ 150කටත් දශම ගාණක් එහාට යන වගකීමක් ගන්න ගුරුවරයාට. ගුරුවරයා හරියට මේක කියලා දුන්නේ නැත්නම් කියලා දුන්නත් අමාරු වැටෙන තරක් මේකට. දුන්නේ නැත්නම් ඒ යෝගාවචරය සාර්ථක යෝගාවචරය අසරණ තත්ත්වයටපත් වෙනවා. හැබැයි බරපතල හානියක් සිද්ධ වෙන කාලේ නාස්තියක් පමණයි සිද්ධ වෙන්නේ. නමුත් සාසනයට අවශ්‍යයි මේව කට්ටිය හරි පාර දැකලා ගොඩ ගන්න එක. ඒ නිසා ගුරු රිතාවත්ම ප්‍රවේශම් වෙන්න ඕනේ. භාවනා කරගෙන යනකොට උනාට වැඩි ඒ යෝගාවචරෙන්ට උඩගිඩි දෙන්න යන්න තරකයි. ක්‍රමයේ කියලා දෙන්න එක හරියන්න හරියන්න හරියන්න වගකීමක් ඇති කෙනෙක් විදිහට හැසිරෙන්නේ කියලා. සෙල්ලක්කාරකම් ටික අයින් කරන්න. අයින් කරලි වෙලා මේන හැම දෙයක්ම උද්දච්චයේ පිණිස නොවි. ධම්මොද්දච්චයේ පිණිස පහළ නොවන පිණිස මෙනෙහි කරමි. හරියට ආනාපානීය මේ නීවරණ ධර්ම වලින් වෙන් කළා දැක ගැනීමට මෙනෙහි කරනවා වගේ මේ පහළ වෙන එක එක එක එක ධර්ම විනය කරන හැබැයි මෙහෙම චෝදනාවක් නේ කරන්න ගන්න පුළුවන් මෙවැනි ධර්ම 10ක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කෙලිම සූත්‍රයක දේශනා කළා නෑ මේ ධර්ම මේ ගොනු කරලා පෙන්නලා තියෙන අටුවාවයි බුදුරජාණන් කොහොමද කියලා කියන්නේ බුදුරජාණන් මේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා නාච්ච සාරින පච්චසාරි අතිධාවනය කරන්නත් එපා අතරමඟ නැත කරන්නත් එපයි කියලා මේ විදිහට ප්‍රීති ඕබාස ඥානවල ටැග් ගැහෙන එක ආශා කරලා ප්‍රේම කරලා ආලිංගනය කරලා නතර වෙන එක පෙන්ලා තියෙන්නේ එක තැන වැටිලක් විදියට. එක දවසක් ඒ සංයුතනිකා පටන් අරගන්නේ සූත්‍රයෙන් ඒක තියෙන්නේ අගාතක වර්ගයේ දේවතා සංයුත්තේ දේවතාවෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා මම මේ සංසාරේ ගොඩාක් කල් මිනිස්සු දැකලා තිබ්බා. මේ සංසාර ගඟ ඉතර කරනකොට සමහරු අධික වේගය නිසා රැළට ගහගෙන ගියා. සමහරු වේගයේ මදි නිසා රැළිය ගිලිලා මැරුණා. ඔබ වහන්සේ පමණක් අධික වෙහෙස කරන්න කියලා රැළට ගහගෙන ගියෙත් නෑ. වේගයේ මධිකම නිසා, වීර්යයේ මධිකම නිසා ගිහිල්ලා නැහුනෙත් නෑ කොහොමද ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඊතර උනේ කියලා. ඒතර බුදුචානන්ද කියනවා මම ඉක්මන් වෙන්නෙත් නැතුව, පමා වෙන්නෙත් නැතුව මම ඊතර උනායි. එතකොට දේවතාව කියනවා මට මේ තේරෙන්නේ නැහැ මේක තාමත්ම සංකීර්ණ තැනක්. ඔබත් බොහොම සරල වචනකින් කියනවා මම හදිසි කරන්න ගියෙත් නැහැ. හිමීට කරන්න ගියෙත් නැහැ මේක දුනයි කියලා මට තේරෙන්නේ. ඒක බුදුන්ස කියනවා මෙන්න මෙහෙම තේරුම් ගනි. මම හදිසි වෙන්න ගියා නම් කලබල වෙලා මම රැල්ලට ගහගෙන යනවා. දීවලට දියරට අහු වෙනවා. මම ඕතන ඔතෑනි වෙලා බුබ්බඩ වෙලා කම්මැලි වුණා නම් ජීලන හිනවා. මම ওই දෙක කරන්න තේ හාට කියන්න පුළුවන් නම් තේරුම් ගනි කියලා. ඒක නිසා භාවනාවේ මේ හරියට එනකොට ඒ කියන්නේ මග්ගමග්ග ඥාන දර්ශනයේ ඒකෙත් හැබැයි ඒකේ තියෙන සුන්දරකම තමයි මේ සෝවාන් මාර්ගයේදී තමයි මේක ඉතාමත්ම අභියෝගයක් වෙන්නේ. එතකොට කාම ආශාව අයින් කරලා ඊට පස්සේ කරන වැඩේ ප්‍රතිඵලයක් එනකොට අපිට කාම ආශාවේ තිබුණර ඒ කාම දාසකත්වය කාමයට පහඳින ගතිය නැත්නම් කාම රාජ්‍ය බැලමෙහි කරකම් කරපු ගතිය නිසා එන සෑම සැපයකටම අයිතිවාසිකම් කියන්න පටන් ගන්නවා සෝවාන් වෙච්ච කෙනත් අහුවෙනවයි කියලා කියනවා මේක. ඒ කියන්නේ සකදාගාමී මාර්ගයේදී අහුවෙනවා. ඉතින් හැබැයි ටික වේලාවක් යනකොට කාපු රාත්තල් ගන්න මඩ ගන්න තේරෙනවා. පෘථග්ජනය රාත්තල් ගන්න තන්තෝක. විශේෂ කකා යනවා ප්‍රීති පහළ වෙච්චාම ඔබාසේ පහළ වෙච්චාම ඒ නිසා ඒ තැනේදී සුතමේ ඥානෙ වටිනාකමක් තියෙනවා. චින්තාමය ඥානෙ වටිනාකමක් තියෙනවා. ඒ වගේම හරියම වටිනාකමක් තියෙනවා විශ්වසනීය කෙනෙකුට මේක කියන එකේ. ඒ වගේ භයානකමක් තියෙනවා තකතිර ගැනීමට කිව්වොත් අමාරුයි වැඩ. කාටද කියන්න ඕන කාටද නොකියන්න නැත්නම් කමඨාන් සුද්ධ කරන්න කවුරුත් එකද පුළුවන් කියන එක හරි තීරණාත්මකයි මෙතනදී. ඔක්කොටම මේක කියන්න පටන් අරගත්තොත් ඒ මිනිස්සු මේක උපහාසයට ලක් කරනවා. භාවනා කරන එකනාව ගුරුවරයා තාම ප්‍රවේශමෙන් කියලා දෙනවා හදිසි වෙන්න යන්නත් එපා, තමා වෙන්නත් එපා, ඉදිරියට කියලා කපාගෙන යන්න ඕනේ වේගය දැනගෙන ඉදිරියට යන්නේ කියලා. ඒකව කමඨාන් සුත්ත කරනට හැම වෙලාවෙදී මතක් කරන්නේ මේ දේවල් පහළ වෙන එකද ඊර්ෂ්‍යාවෙන්වත් තරහින්වත් නෙවෙයි. පහළ වෙනකොට මෙවා තියෙද්දි මූල කර්මස්ථානේ ඇතර මූල කර්මස්ථාන ඒකට ගෙවිලා තුනී වෙලා. නමුත් ඒ රූප ධර්මයකට සම්බන්ධතාවය පවත්නවා නම් Tamanට හොඳට බලා ගන්න පුළුවන් මම මේ ඉන්නේ හිතලෝකද අතිශෝක්තියකද එන්තර රැල්ලකට අහු වෙනවා කියලා. අන්නේ විදිහට ලැබෙන ලැබෙන හොඳ ලැබෙන්න ලැබෙන නරක ඒ ඒ තාලෙන් මෙනෙහි කරගෙන ගියේ නැත්තම් හොඳක් හම්බෙනකොට ගිලිලා නැහිනවා නරකක් වෙනකොට ගසක් අපි ඊ කතා කරුවේ සතිය නැතු වෙලා ආය සතුටුමත් වෙනකොට පශ්චාත්තාප වීමෙන් අපි ගසක් හරි ගියොත් ඒකාගය කරන්න ගිහලා එතනම එතනම ගිලෙනවා එතනම ආශාවේ බැඳෙනවා ඉතින් ඒ නිසා මේ දෙක බේරුම් ගන්නකොට තමයි මේ අනුසය කෙලස් මොන විදිය සූක්ෂම විදියට අපිව වටනවාද කියලා තේරෙන්නේ. ඒක නිසා මේකෙදී මේ හරි යනකොට සමාජික ධර්මයක් තියෙනවා. වෙන කෙනෙක් එක්ක කතා කරලා ගරුකට කෙනෙක් ආශ්‍රය කරලා යනවනම් ලේසි. එහෙම නැත්නම් පුද්ගලිකව ගන්නවනම් මේ පොඩි දේවල් වලට රැවටෙන්න එපා නිවනේ මේ පිට. නිකන් සාමාන්‍ය දෙකේ පන්ති කතාවකින් මේක කියලා දෙනවනම් දැන් නම් දෙකේ පන්ති පොත්වල මොනවද තියෙනවද දන්නේ නැහැ මම දෙකේ පන්ති හිටියේ මම හිතන්නේ 1960 විතර වගේ ඒ දවස්වල තිබුණා දෙන්නේ කැලේ පාරෙන් යන්න ගියාලු මගදී හම්බෙච්ච දෙන්නේ කැලේ පාරේ යනකොට කැලේ මැද හරිය ටිකක් ඇතුල් වෙගෙන යනකොට හොඳට ගාපු අලුත් කෙටි පොරවක් වටලා තිබුණලු පාරේ පාර දෙන්නට යන්න බෑ එක්කන එක්කන පිටිපස්ස යන්නේ ඉස්තරලාම ගියේ එක්කන විජහත් කෙටි පොරව අරගෙන ඉන්නේ ගහගත්තා ඊළඟට කනවල මැෂින මොකක්ද දීබ්බේ කියන්නේ නෑ නෑ ඒක උඹට වැඩක් නෑ. පොරවක් හම්බුණා. ආ එහෙනම් හරි අපි එහා ගමට ගිහලා ඔක උකුරලා අපි එනම් බත්මුලක් ගමු කියලා. අපි කතාවක් කොයිද මම දැක්ක මේක මගේ. උඹට කොයිද අයිතිවාසිකම්? කියලා ඒ මනුස්සයා ඉතින් ගිහලා ඉක්මනින් ඉක්මනින් යන්න පටන් ගත්තා. අර චුවන පයිරු බාගානකම නෑ. ඉක්මනින් ඉක්මනින් ගියා. යනකොට පිටිපස්සෙන් මිනිස්සු දුවනවලු මම මේ මුත්‍රා කරන්න කියලා පොඩ්ඩක් පොරෝතිල ඇතුළට ගියා මේ අක්කු මේ පොරව අරගෙන යනවායි කියලා දුවන දුවන ඇවිල්ලා එළෙව්වා මම පිටිපස්සෙන් මිනිස්සු පාසෙ යනකොට කම්ස ගත්තත් මගේ පොරව අන්නේ මං ගත්තා ඉස්සරහ මිනිස්සු කියලා බලනෝ කීනේ ගහන කියලා දැක්කා ඊටගල අරගත්තට පස්සේ කිව්වලු නෑ අපි දෙන්න මේ මේ යනකොට තිබුණා ගත්ත මේ පිටිපස්සෙන් මිනිස්සු කල් මේ අපි කියන්න එපා ඔහෙනේ ගත්තේ එහෙනම් ඔය බේර ගන්න අර මිනිස්සු හොඳටම තලලා අර පොරව අරගෙන ගියා ඒ වගේ තමයි මේකට අයිතිවාසිකම් කියන්න ගත්තොත් දැකපු ගමන් අනිවාර්යයෙන්ම අයිතිකාරයල ගන්න. අරහා සමාන කුටි කන්න වේ. දැන් ගන්නේ ඉස්සෙල්ලා පොඩ්ඩක් බලන්න මට අයිති දෙයක්ද නැද්ද කියලා. පුරෝ කතාවක් තවත් එකක් තියෙනවා. මිනිස්සේ පොරක් කරන කැලීරි ගිල තියෙනවා දර ගහක් කපරන. ඒ මිනිසා දර කපලාලු විකුණනවා. ඉතින් මේ මිනිසා ගඟ පුර ගඟ හින්ද ගිහලා කප කපා ඉන්නකොට පොරෝලි ඉස්සලා ගඟට වැටලා. ඉසాత බඳගෙන ඇඬවලු අනේ අම්මේ මේ පොරවත් නැතුව දරත් නැතුව ගෙදර ගිහිල්ලා මේ ගෑණිකෙන් නම් අද බේරුමක් හම් වෙන්නේ නැහැ කියලා මිනිහා ගෑණිට බයින්ට අඬනවලු අඬනවලු අඬනවලු ඕගා. ගහේටම රුක්ක දේවතාවා මේක දැකලා මනුෂ්‍ය ස්වරූපේ ගමේ පාරේ ඇවිදින මනුෂ්‍ය ස්වරූපේ මාගේ කිසුමයිනවලු මොකද ලොකු නැහැ කියලා. ඊට පස්සේ කිව්ලු අනේ බලන්න මම මේ දර කපලා ජීවත් වෙන මනුස්සයෙක් ඔච්චරමයි බෝධලේකට තිබුණේ පොරවකට වැටුනේ. ඊට පස්සේ අර මනුස්සයා අනේ මන්ට මේ ගඟ උරුයි කියලා පාට ගඟට බෑලා අර පොරව ඇරදෙන ස්වරූපේ රත්තරන් පොරවක් ගෙනල්ලි වල අතර දුන්නා. අර මං මේ බල්ලකවලු පිස්සු කතා කරන රත්තරන් පොරවෙන් දරපරන් පුරුද්දක් තියෙනවා. ගමේ මේක හරියන්නේ නැහැ මට ගෙදර ගිහිල්ලා හරියන්නේ නැහැ කියලා අර මනසෙන් අර ජීව කල්පනා කරාලු. මේ මනසේ අවංකයි මනසය කියලා ගිහිල්ලා රිදී පොරවක් ගෙනත් දුන්නා. ඊට පස්සේ මේ රත්තරන් තරම්වත් රිදී වලින් දර බලන්න බෑ. ඔය දරවට හැඹෙනවා මේක. නිසා මට ඕනේ මගේ යකඩ මලකඩ කාපු පොරෝකෙකේ. ඊට පස්සේ දෙයන්නාංශ කරපු දේ ආයෙත් ගඟට බැලලා අර පොරොම රැඳුන පස්සේ මට පුදුමාකාර සතුටක් ඇති වුණාලු. යකඩ පොරොද ඊට පස්සේ දෙවියෝ හිතුවලු මේ මනුස්සයා කොච්චර අවංකද කියලා අර පොරොව තුනම දීලා තියෙනවා. යකඩ පොරොවයි විදී පොරොවයි හතරම. මිනිහා ගමට ගියාට පස්සේ මිනිහා ගම්මුණ්ඩ කියලා තියෙනවා. හරි වාසනාවක් මට උනේ මට දැන් දර කපලා ජීවත් වෙන්න ඕනේ මට යමක් කමක් තියෙනවා හම්බ කරගෙන ඉන්න පුළුවන් කියලා පස්සේ ගමේ හිටපු මයි කෛරාටික මිනිහෙක් හිටවලු මෝඩ දෙවි කෙනෙක් ඉන්නේ මටත් කියොත් රත්තරන් පොරවක් ගේන්න පුළුවන් කියලා ණයට පොරවක් ඉල්ලගෙන අර ගහකට ගානට ගිහිල්ලා කප කප එන ගමන් ගඟට විසිකරලු පොරව. විසිකලා ඉෂාත බැනගෙන අර මිනිහයා ආඬපු තාලෙටම වචන වලින් කියලා ඇඬුවා. ඔය මලකවල නඩන්නේ කුඩියට ඒ වගේ. එතකොට අර දෙයයන් නැන්ද ඇවිල්ලා අර වගේම ඇහුවලු මොකද කියලා. ඊට පස්සේ කිව්වා අනේ මෙහෙමයි මෙහෙමයි කියලා දුක් ගැන විදිහ කියනකොට අර වගේම ගිහිල්ලා අතරම් පුරාවක් ගෙනත් දෙනකොටම අතරගත්තා. තියෙනවාද දැනගත්තලු මේක කට්ටෙක් කියලා. ඒ වගේ තමයි පළවෙනියට හම්බෙන රත්තරම් පුරවම ගත්තොත් ඕබාසිය ගත්තොත් අතට ප්‍රීතිය ගත්තොත් අතට ඕන කෙනෙක් දන්නවා මෙයා නිවන සඳහා නෙවෙයි යන්නේ ඕබාසිය සඳහායි භාවනා කරන්නේ. ප්‍රීතිය සඳහායි භාවනා කරන්නේ. සුඛේ සඳහායි භාවනා කරන්නේ. පස්සද්ධිය සඳහායි භාවනා කරන්නේ කියලා භාවනා මාර්ගේ නැති පරණ යකඩ පොරෝ තේන කම්ම අඬන්න කියලා කියන්නේ ආනාපානෙ බලන්න කියන එකයි කියන්නේ. නැවත නැවතත් නැවත නැවතත් නැති වෙච්ච යකඩ පුරෝම ඉල්ල ඉල්ල අඬන එකයි තියෙන්නේ. එතකොට තුනම හම්බෙන්නේ. කතරයි කතරම රිදි එකක් තමයි. ඉතින් භාවනා කරන කොච්චර කිව්වත් භාවනා කරන්න ගියාම ස්මාර්ට් වෙන්න ආවේ. ඒකට එහෙම වුණාට මට පුළුවන් වෙයි හම්බෙන පළවෙනි සැරින්ම අවස්ථාවක් අරගෙන යන්න කියලා. මේක විශාල මේ මොනවා කියන්නේ උගුල් සහිත තර. කුටි වෙඩි තියන්න ගියාම කුටියට වෙඩි වැදිලා එළවෙනවා පිටිපස්සේ. වෙඩි කහගෙන කුටිය දුවනවා. කුටියට මහා පුදුමාකාර ද්වේෂයක් එනවා. මොන සතාවුණත් මරණසන්න වෙලාවේ පුදුමාකාර ද්වේෂයක් එනවා. ඌ කරන්නේ වේගෙන් දුවලා ගිහිල්ලා ආපහු කරකිලිවල අර මිනිස්සු ආපහු ආරට එනවලු. ඇවිල්ලා මිනිස්සු පිටිපස්සේ යනවා. අර මිනිස්සු කොටිය ඉලවන්න බල බල උගුලට බල බල යනකොට කොටිය පිටිපස්සෙන් ඇවිල්ලා කාලා මරනවා. ඒ මොකද මේ මිනිස්සු පිටිපස්සෙන් කොටිය කෙයි කියලා හිතන්නේ නැහැ. මේ වෙඩි කාපු කොටිය දුවයි කියලා හිතන්නේ. ඒ කොටිය කරන්නේ මේ මිනිස්සයා මරලා මැරෙන්න ඕන නිසා ඌ ආපහු වෙලා පිටිපස්සේ යනවා. ඒක නිසා ඉස්සරහා පස්ස දෙකම බල බල යන්න ඕනේ භාවනා කරනවා. ඒ නිසා මේ ශිල්පෙට මේ භාවනා විපස්සනාට සම කරන්න පුළුවන් කිසිම ශිල්පීය දැනුමක් මුළු ලෝකේ නැහැ. මොන්නම ලෞකික දැනුමක්වත් මේකට නැහැ. මේක හැම වෙලාවෙම තමන් උපයාගත්ත දෙයට තලතුණකමක් ඇති කරගෙන එතන එතන ඒව අගය කරමින් ගියේ නැත්නම් මේ තෘෂ්ණාවම වංචනික ස්වරූපෙන් ඉදිරිපත් වෙනවා දුකක් බදාගන්න. හැබැයි පේන්නේ බොහෝම වටින දෙයක් කියලා. ඒ නිසා අටුවාව කියන්නේ දුක් පිළිබඳ අවිද්‍යාව තෘෂ්ණා ස්වරූපයෙන් ඇවිල්ලා වඥාට වංචා කරනවා කියන්නේ. ඒ නිසා මේ මට්ටම පෙන්නට පස්සේ හිතන්නේ මනසට කොච්චර වඳින්න වටිනවද කියලා. මොනතරම් ගැළවිලා ගැලවෙන්න ඕනද කෙනෙක් එහා පැත්තට යන්නේ. මේ කියන ආවභාස ඥාන ප්‍රීති මම දකින්නේ මේ යෝගාවචරයෙන් ඉතින් මේ සමාධියට තියෙන කෑදරකම නිසා තමයි මේ විපස්සනා කරගන්න බැරි කියලා. පුදුමාකාර ආශාවක් තියෙන සමාජ. ඒක ඇත්ත. මොකද සමාජීයයන් සනීපයක් දැනෙනවා. මේකමයි මේ ප්‍රධාන තියෙන බාධා. සමාධිය ආවොත් භාවනාව හරි කියන සමාධිය නැත්තම් හරි නැහැ කියන තරමට ඒ සමාධිය ආසන්න මාතෘකාව කරගෙන යන්න පටන් ගන්නවා. මේකම අපිට චාවා පාරවල ලබාටපත් වෙනවා. බූමරංගයක් බාටපත් වෙනවා. එතනම නරක කරකිනවා. සමාධිය තියෙනවා නම් තියෙනවා කියලා දැනගන්න නැත්නම් නැහැ කියලා දැනගන්න ඒ දැනගන්නා වූ සතිය සමාධියට වඩා වටිනවා කියපු දවසේ විපස්සනා පහළ වෙනවා. සමාධිය ළඟට වාඩි වෙන්න පටන් අරගත්තොත් ඒක හිතන්නනේ බොළඳ ගතියක්, නුපුහුණු ගතියක්. අපේ හිතේ තලතුණා නැති ගතියක් නිසා මේ සෑම ධර්මයක්ම වඩන දුක්ඛ සත්‍යයටයි, අනිත්‍යයි, ඒක දුකයි, ඒක අනාත්මයි මේ කියන ඕභාවයේ මේ කියන ප්‍රීතිපස්සද්දි මොන්නම දෙයක් හරි මේක මගේ මේක මම මේක මගේ ආත්මය කියන ගත්තොත් මේ බදාගන්නේ දුකක් බව. දුක්ඛ සත්‍යයේම කොටසක් බව තේරුම් ගන්නට නම් උපේක්ෂාවක තියෙන වටිනාකම. తాදී ගුණය, හේව් ගතිය දිනු කරන්නේ නැතුව මේ මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් එහාට පනින්න බෑ. ඊට පස්සේ තමයි පටිපදා ඥාන දර්ශන විසුද්ධිය. ප්‍රතිපදාවට පහත් වෙන්නේ ඊට පස්සේ අපි. එතකම්ම කරන්නේ මෙවැනි වටිනා දෙයක් බාර ගන්න ඔබ සුදුස්සෙද්ද කියලා බලන ගතියක් තියෙනවා. පුදුමාකාර කැපකිරීමක් කරන්නේ. ඒ නිසා මම හිතනවා මේ රෝග සූත්‍රය බලාන යනකොට එnde එnde එnde එnde ගැඹුරු ධර්ම දේශනා කරමින් භාවනා කරන අයට ඒ Tamanට සංවේගය පහල කරලා අදාළ උච්ඡන්න භාවයේ ආසන්න භාවයේ එහෙම නැත්නම් තීක්ෂණ භාවයේ කාර්යක්ෂම භාවයේ පිළිබඳව ලකූ මතක් කිරීමක් කරලා දෙනවා. සමහර විටක මගේ දෝෂයක් වෙන්න පුළුවන් බය හිතෙන්නත් ඉල්ලිය. භාවනා කරන යනකොට මේ වකාට සිද්ධ වෙන දේවල් නමුත් මේ බණ කියන්නේ බය කරන්න නෙවෙයි. මේක වෙනම වෙන්නේ සාර්ථකයි ඒක නිසා කරුණා කළ දැනගෙන හදා බෙදාගන්න. මේක මේ දිග පැවති ශාසනයක් අවුරුදු 2500 ගාණක් ඇවිල්ලා තියෙනවා. මේක හරියට දැක්කත් ඒකට ගියා. නැතිවත් මේකට ඉන්නවා. ඒ කිසි කෙනෙකුගේ සාපයක් නිසාවත් කාගවත් පින්මදිකම නිසාවත් නෙවෙයි. ඒක ප්‍රයෝග ඥානයක් තියෙනවා. සම්මුද්දච්ච වික්කයිත මානස කියන්නේ ප්‍රයෝග ඥානයක්. අන්නේ ප්‍රයෝග ඥානදි කිසි දෙයකට අනවශ්‍ය අගේ කිරීම කරන්න එපා. කිසි දෙයක් අව탁සයට ලක් කරන්නත් එපා. ඇති තැනට එනකන් ලැබිච්ච සෑම ලාභයක්ම පුංචි කළ කරකනවා. Taman වශයෙන් අව탁සයට ලක් කරගන්න. ලක් කරුවට පස්සේ නියමයක නම් ඒක ඔප්පු කරලා පෙන්නයි. එතකම්ම අපි යන්න යන්නේ ඒක සාක්ෂි වෙන්නේ. ඒක නිසා ඒ දුකක්ම අවිද්‍යාව නිසා තණ්හාවක් වශයෙන් තණ්හා වශයෙන් පෙනී හිටින්න පුළුවන් බව තේරුම් අරගත්තොත් අපි පුදුම අවදි භාවයකින් හැම චිත්තක්ෂණයකම එළඹ සිටි සීයකින් ගිහිල්ලා හොඳ ලැබුණත් නරක ලැබුණා. භාවනා සතිය කැඩුනයි කිව්වත් සති නිසා හම්බෙච්ච මේ දස උපක්‍රේෂ ලැබුණත් එකකින්වත් නොසලී ඉදිරියට යන්න පටන් අරගත්තොත් එතකොට රහතන් වහන්සේලා ගිය පාර, ආර්යයන් වහන්සේලා ගිය පාර, බුදුජාණන් වහන්සේ ගිය පාර කියන ප්‍රතිපදා ඥාන දර්ශනයට වැටෙනවා. ඉතින් මේ හැම කෙනෙක්ම දැයින කැපරිගීමකින් තමයි මේ කටයුතු කරන්නේ. ඒ කටයුතු කොච්චර කෙරුවක්වත් ඒ නියම තැනට නියම ඇනේට නියම මිතියෙන් ගැහුවේ නැත්නම් ඒ වැඩි වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා හිතමනාප කරගන්න තරකයි පශ්චාත්තාප වෙන්න නරකයි. කොහොම ගහගෙන ගහගෙන යනකොට දවසක වදින්නටයි කියලා හරියට එනේන තැනට අවශ්‍ය කරන ඒ ධන්වැසි නුවණ කියලා කියන්නේ ස්ථානෝචිත ප්‍රඥාව කියලා කියන්නේ අන්න ඒක දිනු කරන අපිට මේ අනුසය අවස්ථාව රාගයේ තණ්හාවේ අනුසය අවස්ථාව වෙනකොට මිත්‍ර ප්‍රතිරූපකයක් වශයෙන් ආවට මිත්‍ර ප්‍රතිරූපකයක් වශයෙන් තේරුම් අරගෙන ඉදිරියට යන්න තම තමන්ට අවශ්‍ය ශක්තිය එතන එතන මෙහෙමම පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරන ශිරු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා එතකොට අද දවසේ මේ තාක් කළා පිටු කරන ලද පින්කම් එහෙම නැත්නම් සාසනික මෙහෙවර ගැන කතා කරලා බලනකොට විවිධ ආකාරයෙන් මේ දානමාන පින්කම් සිල් සමාදන් වීම වගේ දේවල් සිද්ධ වුණා බණ භාවනා කරා ඉතින් විශේෂයෙන්ම අද මේ සංඝයා වහන්සේ වගේම මේ උපාසකයන්ට යෝගාවචර පිළිසෙට දානේ සැපීමේදී තුසිලාදි සිල්වා මෑනියෝ ඒ දරුවන් තුන් දෙනා සමග සම්බන්ධ වුණා. ඒකෙන් බලාපොරොත්තු වෙනවා මේ මියගේ ස්වාම පුරුෂයාට නැත්නම් පියාට සාවීරේවා මෑනියෝ ආච්චිට පින්වත් වේවා කියන අදහස. ඉතින් ඒ ඇත්තෝ විතරක් නෙමෙයි මේ පිටිසේ වෙනුවෙන් පින් බලාපොරොත්තු යම් කෙනෙක් ඉන්නවනම් මේ භවයේ නෙවෙයි පෙර භවයේ කෝ වේවා. ඒ ඇත්තන්ට අද විශාල ලාභයක් වටපත් වේවායි කියන දෙනා මේ පින දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා අපි ආර්ථිකව. ඒ වගේම මේ කටයුතු අද දසවෙනි දවසට සිද්ධ වෙනවා බාධාකින් තොරව. ඒවා කිරීමේදී දැනට දුක් ගන්න වේද සංවිධානය කරන පේනු නොපෙනෙන යම් තාක් සත්පුරුෂෝ ඉන්නවනම් ඒ සියලු දෙනාම අපේ මේ උදාාර කුසලයට සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපාපටත් මේ තාම ප්‍රවේශමේ තාම එතන එතන හම්බ කරගෙන අරගෙන යන මේ ගමනට තියෙනවා නම් මාර්ග බාධක උදුරු කර්ම දෝෂ මේ කුසල ශක්තිය නිසා දුරින් දුරවන් වේවා මේ මාර්ග දැනගෙන අනුසය අවස්ථා දැනගෙන ඍජු ප්‍රතිපදාවෙන් නැත්නම් කිප්පා විඥාවෙන් මේක මාර්ගයේ කෙටි කරගෙන කිසිම අතරමඟ තැනක මොනම හේතුකින්වත් නතර නොවි බුද්ධ ආදී උත්මයන් වහන්සේලා සපයි සුන්දරයි සාන්තයි දේශනා කරනද ඒ නිවනම අපිට අරමුණු වේවායි නිවන පිණිසම මේ කුසලයේ අපිට එකදී හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.